අද දවසේදීත් අපේ කල්යාණ මිත්‍ර අලව්‍ය අනුමදස්ස ස්වාමීන් වහන්සේගේ දෙපණමද මම ආරාධනා කර සිටිනවා අද දිනෙත් අපේ තථාගත ධර්මයෙන් දීලක් දේශනා කරන මෙන් අවසරයි පුලුවන් සර්ණයි. ත්‍රිවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත කාරුණික පින්වත්නි බුදුජාන වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා පෙන්වා දීලා තියෙන උතුම් සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස ජීවිතයේ ධර්මයේ කර ගැනීම පිණිසයි මේ ආකාරයට ධර්ම සාකච්ඡා අපි ඉදිරිපත් කරගන්නේ. බුදුරන් වහන්සේ වදාළ ධර්මයේ සම්පූර්ණයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ මතට එකතු කරන්න පුළුවන්. අවබෝධය කරා යනවා කියන අදහස බුදුරණවහන්සේ ඉදිරිපත් කරන්නේ කුමක්ද අවබෝධය කියලා කියන්නේ මේ ආර්ය සත්‍ය හතර අවබෝධයේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන ආර්ය සත්‍ය හතර අවබෝධය තමයි අවබෝධය කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට තමන්ගේ සත්‍ය හොයන වැඩපිළිවෙලෙදී මම අවබෝධ කරා මම සත්‍ය දැක්කා කියන නිර්වචනයකට යොමු වීමක් ආවොත් එයා බලන්නට ඕනේ දුක පිළිසිඳ හොයන වැඩපිළිවෙලක් දුක්ඛ සමුදය ප්‍රහාණය වෙන වැඩපිළිවෙලක් දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන වැඩපිළිවෙලක් මාර්ගයේ වැඩෙන වැඩපිළිවෙලක් මේ තුල හම්බ වුණාද කියන එක. ඒ කියන්නේ දැන් අපි සමහරලාවට කෙනෙක් ඔන්න දුක තේරුණා, සමුදය තේරුණා, නිරෝධය තේරුණා, මාර්ගය තේරුණා කියලා හිතෙයි. නමුත් හිතුණාට ඒ තේරිච්ච දේ දුක පිරිසිදු හොයන වැඩපිළිවෙලක්ද කියන එක බලන්නට ඕන. වෙන විදිහකට දුක තේරුණා කියලා හම්බෙලා වැඩක් නැහැ. දුක දුක කපා වුණා කියලා ඒ විදිහට හිතනවා කියලා වැඩක් නැහැ. බුදුරණවහන්සේ පෙන්වන්නේ දුක පිරිසිදු දසයුත්තක් කියන කාරණා. දුක පිරිසිදු හොයන වැඩපිළිවෙලක් එක්ක හම්බ වෙන්නට ඕනේ. දුක සමුදය ප්‍රහාණය කරන දෙයක් ප්‍රහාණය කළ යුතු දෙයක් අන්නේ වැඩ පිළිලත් එක හම්බෙන්නට ඕන දුක්ඛ නිරෝධයේ සාක්ෂාත් වෙන දෙයක් ගන්න දෙයක් නෙවෙයි සාක්ෂාත් වෙන දෙයක් මාර්ගයේ වැඩෙන දෙයක් වැඩි යුතු දෙයක් මෙන්න මේ ආකාරයට තමයි ආර්ය සත්‍ය හම්බෙන්නට ඕන මේ ආර්ය සත්‍ය අවබෝධ කර යනකොට ඒ අවබෝධ කරගෙන වැඩපිළිවෙලේදී දුක කියන කාරණාව පිරිසිදු සෙවිය යුත්තක් කියන කාරණාවට යොමු වෙනකොට එහෙනම් මේ දුක කියන දේ පිරිසිදු හොයන්නේ මේ කාරණාව කුමක්ද කියන එක දුක කියන්නේ කුමක්ද කියන එක දුකේ සාත්‍ය හොයන එක. ඒ ආකාරයට දුක පිරිසිදු හොයාගෙන යනකොට හම්බ වෙන කාරණාව තමයි දුක හැදෙන හේතුව. දුක්ඛ පිරිසිදු හොයාගෙන යනකොට හම්බ වෙන කාරණා තමයි දුක්ඛ හැදෙන හේතුව. අන සමුදය හම්බ වෙන්නේ. සමුදය හම්බ වෙන තැනදී සමුදය හරියටම හම්බ වෙනකොට මේ අනවබෝධයක් මත පදනම් වෙලා ලෝකේ ගොඩනැගෙන බව හම්බ හම්බවීමත් එක්ක අවබෝධ වීමත් එක්ක සත්‍ය දකින වැඩපිළිවෙලකටයි ඒක හම්බ වෙන්නේ. එහෙනම් සත්‍ය නොදකීමෙන් නම් මේ දුක පැන නැගුණේ සත්‍ය දකිනකොට තමා තුළ සාක්ෂාත් වෙන වැඩපිළිවෙලක් බවට පත් වෙනවා දුක්ඛ නිරෝධය. මෙන්න මේ ආකාරයට දකින වැඩපිළිවෙල මාර්ගය බව හම්බ වෙනවා. කුමක මාර්ගයේද දුක නිවන මාර්ගය. එහෙමනම් මෙන්න මේ ප්‍රතිපදාව අපි කරන ප්‍රායෝගිකත්වයේදී අපට හම්බ වෙන්නට ඕනේ. අද අපි ගොඩාක් වෙලාවට ප්‍රායෝගිකත්වය කියලා අපි ගොඩාක් හිතන්නේ පැත්තකට වෙලා අපි කරන වැඩක් ගැන විතරයි. හැබැයි ප්‍රායෝගිකත්වයේ තිබිය යුත්තේ අපි ආධ්‍යාත්මයත් එක්ක. ආධ්‍යාත්මයත් එක්ක ප්‍රායෝගිකත්වයේදී අපේ නුවණ වර්ධනය වීමක් තියෙන්නට ඕනේ. එහෙනම් ඒ සඳහා අපට ප්‍රායෝගිකව අපේ ජීවිතේ ප්‍රකට වෙන මේ දුක කියන කාරණාව එක්ක නමුනින් විමසන වැඩපිළිවෙලක් තමයි අපිට ප්‍රායෝගිකත්වයේදී හම් වෙන්නට ඕනේ අපි විශේෂත්වයක් කරා යමු වෙන වැඩපිළිවෙල. අන්න ඒකදී තමයි අපට පටිච්ච සමුප්පාද ධර්මය හම් වෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්මයේ තුලදී හම් වෙන කාරණාව තමයි මේ දුක කියන දේ හටගත්තේ කොහොමද කියලා අපි තුලින් හම වෙන එක. දුක කියන කාරණාවේදී පටිසමුප්පාදයේ මූලික විග්‍රහය තමයි ජරා මරණ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මෙන්න මේ සියල්ලක්ම බුදුරණවහන්සේ අන්තර්ගත කරලා තියෙනවා. මෙන්න මේක හැදුන ආකාරය හොයාගෙන යන වැඩපිළිවෙල එක පිළිසිදු හොයන වැඩපිළිවෙල තමයි මූලික කාරණා වෙන්නේ. පිළිසිදු හොයාගෙන යන තැනදී ආර්ය න්‍යාය හම්බ වෙන්නට ඕනේ. අපි ඒක ගොඩාක් සාකච්ඡා කරන්න යෙදුණා. ආර්ය න්‍යාය හම්බ වෙන තැනදී තමයි දුක හරියට පිළිසිඳ හම්බ වෙන්නේ ජරා මරණ පිළිසිඳ හම්බ වෙන්නේ ජරා මරණ පිළිසිඳ හම්බ වෙනකොට ජරා මරණ සමුදය හම්බ වෙලා ජරා මරණ සමුදය හම්බ වෙන්නේ ජරා මරණේ ඥානං ජරා මරණ සමුදය ඥානං ජරා මරණ නිරෝධේ ඥානං ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන ආර්ය සත්‍ය න්‍යායත් එක්ක අපට ප්‍රකට වෙන කාරණාවෙන් මට ප්‍රකට වෙන කාරණාවෙන් මට හම්බෙච්ච දුක මුල් කරගෙන ජරා මරණ හොයාගෙන යනකොට ක්‍රමානුකූල මාර්ගය තුළ නුවණ වැඩෙනවා ප්‍රඥා වැඩෙනවා වැඩිච්ච ප්‍රඥාවට හම්බ වෙන කාරණාව තමයි අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අනිත්‍ය බව දුක් බව අනාත්ම බව හම්බ වෙනකොට ඒ වැඩිච්ච නුවණත් එක්ක දකින්ව ජරා මරණ කියන්නේ අනිත්‍ය දෙයක්. ජරා මරණේ පදනම අනිත්‍යයි. කියන්නේ ජරා මරණ ස්ථිර නෑ. ඒ ජරා මරණ අනිත්‍ය වන්නේ ජාතිය ප්‍රත්‍යනෝ ජරා මරණ සියෙන්නේ. ඒ වගේම ජරා මරණ කියන කියන්නේ සකස් වෙච්ච දෙයක්. හේ අනිත්‍ය බව දකින්නකොටම හේතුයෙන් හටගත් ඵලය බව දකිනකොටම ස්ථිර නැති බව දකිනකොට මේක සකස් වෙච්ච දෙයක් බව දකිනවා අදරිච්ඡන් තන් දුක්ඛං අනිකට කියන සංඛාර දුක්ඛයේ සකස් වීම නම් දුක මෙතන තියෙන වැඩපිළිවෙල තමයි මේ අඥානකමත් එක්ක සිදුවෙන වැඩපිළිවෙල මෙතන පුජ්‍යලයේ සත්වයේ මමික් කියලා ගැනීම වැරදි අන්න අත්තේන වාතනියංග ශුන්‍ය විදං මම සහ මට ආйти කියන ශුන්‍යය අනාත්ම බව දකිනවා මෙන්න මේ ත්‍රිලක්ෂණය ජරා මරණ කියන කාරණාව ගන්නකොට යට හම්බ වෙනවා මේ ජරා මරණ කියන කාරණාවේ අනිත්‍ය භාවය නැත්තම් එය විරිසිදු සෙවීම හේතුව හම්බ වීම කියන පදනම බුදුරණවහන්සේ පෙන්වා දුන්නේ ආර්ය න්‍යායත් එක්ක. බුදු දේශනාව සම්පූර්ණයක් සමස්තයක් වශයෙන් ගණිත නැති බුදු දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ සාමුදය හොයන සෑම නිර්වචනයකම ආර්ය න්‍යායත් එක්ක තියෙන්නේ. ඉති ීමස්මින් සතේ ඉදං හෝති ීමස් උපාදා ඉදං උපජ්ජති ීමස්මින් අසතේ ඉදං නොහෝති ීමස් නිරෝධා ඉදං නිරුද්ධති කියන මෙන්න මේ න්‍යායය එහෙනම් අපිට ඒ න්‍යායත් එක්ක බලනකොට ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාද ඉදං උප්පජ්ජති මෙන්න මේ කියන්නේ ජාතිය නම් වූ මෙය ඇති කල්ලි ජරා මරණ නම් වූ මෙය ඇති වේ. ජාතිය නම් වූ මෙය ඇති කල්ලි ජරා මරණ නම් වූ මෙය ඇති වේ. ජාතිය නම් වූ මෙය නැති කල්ලි ජරා මරණ නම් වූ මෙය නැති වේ. මෙන්න මේක තමයි එයා තේරුම් ගන්න න්‍යාය. හැබැයි මේක හම්බ වෙන්නේ ඉමස්මින් සති ඉදන් නොහොති ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති ඉමස්ස සති ඉදන් හෝති ඉමස්ස උපලා ඉදන් උපජ්ජති ඉමස්මින් අසති ඉදන් නොහොති ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති කියන මෙන්න මේ ආර්ය න්‍යායට යොමු වීමත් මේක තමයි හැමතැනම තියෙන දකින්න තියෙන්නේ අපි ජරා මරණයෙන් තමයි හොයාගෙන ගියේ. මේ ඇත්තටම මගේ මට හම්බුනේ ජරා මරණය මමයි ජරාවට මරණයට පත් වෙන්නේ මෙන්න මේක හොයාගෙනකොට ලෞකික සම්මාදිට්ඨිය එක මූලිකව හම්බ වෙන මම ඉපදෙච්ච නිසාම ජරාවට මරණයට පත් වෙන්නේ කියලා හැබැයි නුවණ එන්න වර්ධනය වෙනකොට වර්ධනය වෙනකොට ජරා මරණ කියන පැනවීම ප්‍රඥාතිය තියෙන්නේ ජාතිය කියලා පනවගත්ත දෙයක් එක්ක බව හම්බ වෙනවා. එහෙම පනවගත්ත නිසා තමයි නිත්‍ය බව ජරා මරණයක් ඇති බව හම්බෙච්ච නිසා තමයි මෙතන මේ ආත්ම බවක් නැත්නම් ජරා මරණය කියන කාරණාව අපි හිතමු. දැන් අපි හැම වෙලෙම මේ දුක කියන කාරණාවයි අපි හොයන්න ඉපා වෙච්ච දෙන්නේ. ඒ නිසා තමයි බුදුරණවහන්සේ පෙන්වලා දෙන්නේ ඉපාවචිදයක් පාදක කරගෙන මේක හොයන එක. නමුත් ජරා මරණ කියන න්‍යායට අපි දාගත්තොත් එහෙම මේ ඉපාවචිදේ තතහැරලා අපි අකමැති අතහැරලා අපි හිතමු අපට දැන් ප්‍රීතිය සැපේ සමාධිය ආදී වියක් හම්බෙලා කියලා. එතන අපට ජරා මරණ කියලා නෙමෙයි අපි කතා කරන්නේ අපි හැම වෙලෙම මෙතන සැපයක් හම්බෙන්නේ. අපි හැම වෙලෙම දුකක් මුල් කරගෙන හොයන්න යමු වෙන්නේ අපට සත්‍යයක් සෙවිය යුත්තේ අපි අකමැති දෙයක් ඔස්සේ. අපි හිතමු අපිට සමාජ සැපයක් තියෙනවා කියලා දැන් ප්‍රත්‍යක්ෂයෙන්. මෙන්න මේකත් ඉංගතුනි පැනවීමක් ප්‍රඥප්තියක් මේකට දුකක් කියලා පැනවෙනවා හැබැයි මේක දුකක් බවට පත් වෙන්නේ නුවණට විතරයි. නැත්නම් නිදන තියෙන සැපක් සමාධි සැපයක්. හැබැයි දහමට යොමු වෙච්ච කෙනා දකිනවා මේක සකස් වෙච්ච දෙයක් කියලා. සකස් වුණේ ඇයි? මට ධ්‍යානයක් ඇවිදිලා අන්න ඒ වගේ තමයි මට ජරා මරණයක් ඇවිදිලා තියෙන්නේ මගේ ජරා මරණේ. මගේ ජරා මරණය කියන එකත් මට ධ්‍යාන සැපේ කියන එකත් මෙන්න මේ දෙකම මේ ලෝකේ අපට ප්‍රකට වෙන කාරණා. නුවණති කෙනා හොයාගෙන යනවා මෙන්න මේක හේතුව ජරා මරණේ හිවීම තමයි පින්වතුනි හැම දිනාටම මේ දුකක් ප්‍රත්‍යක්ෂ කරගෙන හොයාගෙන වැඩපිළිවෙල වෙන්නේ ධ්‍යානයක් සමාධියක් තුල මේක හොයාගෙන වැඩපිළිවෙල බවට පත් වෙනට නම් යාගේ නුවණ කියන තෝනේ මේක සකස් වෙච්ච දෙයක් බව කියන කාරණාව එහෙම නැතුව යාට ඒක දුක කියලා හොයාගෙන යන්න බෑ මොකද ඒක යාගේ සාක්ෂාත් වීම ප්‍රත්‍යක්ෂයක් නෙමෙයිනේ කල්පනාවක් උපකල්පනයක් විතරයි. තේරුම් ගත්ත කෙනාට ඒක සමාගයේ ප්‍රඥාවට ගෝචරත්වයක් තියෙනවා. ඒකයි යාට ඒක කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් මූලිකව තියෙන ජරා මරණය කියන කාරණාව හොයාගෙන ඒක. දැන් උපනිෂද් සූත්‍රය ගත්තාම උපනිෂද් සූත්‍රයේ බුදුරණවහන්සේ ජරා මරණ කතන්දරයක් කතා කරන්නේ දුක කියලා කතා කරන්නේ. දුක තේරුම් ගැනීම සද්ධාව ප්‍රමුජිත භාවයේ ප්‍රීතිය සැපේ සමාධිය යථාබෝධ ඥානීය වෙන් නිවීම දක්වා යොමු කරලා පෙන්නනවා. එතන පෙන්වන්නේ ජරා මරණ විතරක් නෙමෙයි. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හටගන්න ක්‍රියාවලියක් සිදුවෙන තැනදී සකස් වෙච්ච සියලු දේවල්ම දුකක් බව ඒ නුවණට හම්බ වෙනවා. හැබැයි මේ සියලුම දේ තමන්ට හම්බ වෙච්ච දේ ඔස්සේ හොයාගෙන යන්නේ ජරා මරණය Tamanට හම්බ වුණා. හැබැයි ජරා මරණය Tamanට හම්බ වෙච්ච කාරණාව හේතුපත් හොයාගෙන යනකොට ලෝකේනි ලෝකේ නුවණකට જાතිය මම ඉපදිච්ච නිසාම ජරා මරණපත් වෙනවා කියලා හම්බ වෙනවා. නමුත් ලෝකෙන් ඈතර වෙන මාර්ගයේදී ජරා මරණ හම්බ වුණෙත් ජරා මරණ පැනවෙන්නේ ජාතිය කියන කාරණාවේදී මේ ජාතිය මේ ඇති කල්ලි මේ වෙයි කියන න්‍යායට යොමු වෙනට ඕනේ. එතකොට පින්වතුනි අනිත්‍ය භාවයේ දකින්න තැනදී වෙතන අනාත්ම භාවයේ ප්‍රකට වෙනකොට මේ ජරා මරණ පැනවීම ඉක්ම වෙනවා මේ අවිද්‍යාව දක්වාම හම්බ වෙච්ච තැනදී. ජරා මරණ පැනවීම තියෙන්නේ කොතෙක්ද? ජරා මරණ පැතුම් පැනවීම තියෙන්නේ අවිද්‍යාව ඇති තාක්කල් අන්න මම කියන විකෘතියත් එක්ක ජරා මරණ පැනවීම තියෙන්නේ. නුවණ යෙදෙන්න යෙදෙන්න ජරා මරණ පැනීම නේකයි පින්වතුන් රහතන් වහන්සේ ජරා මරණ ඉක්මෙව්වා රහතන් වහන්සේ ජරා මරණ යෙදෙන්නේ නැහැ රහතන් වහන්සේ ජරා මරණ යෙදෙන්නේ නැත්තේ ඇයි ජාතිය යෙදෙන්නේ නැහැ ජාතිය නොයෙද නිසා ජරා මරණ යෙදෙන්නේ නැහැයි ඒ ජාතිය හේතුවෙන් ජරා මරණ තියෙන්නේ එහෙනම් ජරා මරණ පැනවීම සම්පූර්ණ ඉක්මනවා ජාතිය පැනවීම ජරා මරණ පැනෙන බව දකිනකොට ඒ දැක්ම තුලදී ඔන්න ජරා මරණ නුවණයි එන්නේ. එහෙනම් ඒ ජරා මරණ නුවණේ ඇති වෙනවා මේ જાතිය ඇතිවීමෙන් ජරා මරණ තියෙන්නේ. එහෙනම් જાතිය නැති නැතිවීමෙන් ජරා මරණ නැති බව මෙන්න මේ නුවණ එනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තන විද්‍යාව උත්පාදනය වෙනවා. මූලිකව සීක විද්‍යාවක්. අන්න එතනදී මේ ජරා මරණ ප්‍රඥාප්තිය පැනවීම එයාට මෙන්න මේ ආකාරයෙන් බව වැටහෙනවා. සත්‍ය දැකලා නිවීමත් එක්ක ජරා මරණ ඉක්ම වෙනවා. ඒ ಜಾති හේතු දුරු වෙනවා. මෙන්න මේ ಜಾතිය හේතුව ಜಾතිය කියන හේතුව ಜಾතිය හේතුව කොහොමද හටගත්තේ කියලා හොයාගෙන යනකොට තමයි ಜಾතිය නිරෝධය තේරුම් ගන්න පුළුවන්. ජරා මරණ නිරුද්ධ වීම කෙනෙක් තේරුම් ගන්න අවශ්‍යයි නම් ಜಾතිය හේතුව විතරක් තේරුම් අරගෙන නතර වෙන්නේ නෑ. එයා ಜಾති ආසති බව ಜಾති නැතිවීමෙනුයි ජරාම නැතිවන්නේ කියන නුවණ ඇති වෙනවා. ಜಾති නැතිවන්නට නම් ಜಾතියට අදාළ හේතු හොයාගෙන යන්න වෙනවා. මෙන්න මේ විදිහට පටිච්චසමුප්පාද ධර්මයේ හොයාගෙන යන වැඩපිළිවෙලත් එක තමයි මේ ජරා මරණ කියන කාරණාව යට හම්බ වෙන්නේ. ජරා මරණ කියන කාරණාව හම්බ වෙනවා විතරක් නෙමෙයි ජරා මරණ පැනවීම ඉක්මවන්නේ මෙන්න මෙහෙමයි කියන නුවණත් එයාට හම්බ වෙනවා. අන්න ඒක තමයි නිවීම කියන කාරණාව හම්බ වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්ත්‍රීලක්ෂණය සම්පූර්ණයෙන් යාට හම්බ වෙනවා එතනදී. එහෙනම් මේකට ආර්ය න්‍යාය දාන්න ඕනේ, ගලපන්නට ඕනේ, ගැලපෙන්නට ඕනේ කියන විග්‍රහය නිරන්තරයෙන්ම දේශනාවේ තියෙන බව විග්‍රහ කරලා පෙන්වනවා. ආර්ය න්‍යායේදී ජරා මරණයට පත්‍ය ජාතිය කියන කාරණාව හම්බෙන්න ඕනේ. මේ ඇති කල්ලි මේ වෙයි කියන්නේ හම්බෙන්නට ඕනේ. අපි හැම වෙලෙම හේතුඵලයක් හොයාගෙන යනවා මොකක් හෝ දෙයක්. හැබැයි හේතුඵල හොයාගෙන යනකොට අපට හම්බ වෙන්නේ හැම වෙලෙම එක්ක හේතුවට ලං වෙනව නැත්නම් ඵලයට ලං වෙනවා මොකද මම ඉන්න නිසා අපි හැම වෙලෙම උපකල්පනයක් තමයි කරන්නේ එක පැත්තකට යමු වෙලා ජරා මරණ කියන ඵලය අපට ආවට පස්සේ ජරා මරණ පැත්තට යමුනහම අපට හම්බ වෙනවා ජාතිය නම් වූ ඒක තිවිච්ච නිසා ජරා මරණ නම් වූ මේක තියෙනවා කියලා. ජාතිය නම් වූ ඒක ඒ තිවිච්ච නිසා ජරා මරණ නම් වූ මේ තියෙනවා කියලා නම් බුදුරණවහන්සේගේ ධර්මයේ හිම න්‍යායක් නෙමෙයි තියෙන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන ජාතිය නම් වූ මේක නිසා නැත්නම් ජාතිය නම් වූ මේ නිසා ජරා මරණ නම් වූ මේ ඇති වෙනවා කියලායි. මෙන්න මේ න්‍යාය හොඳට තේරුම් ගන්න වෙනවා. මේ න්‍යාය හම් වෙනකොට කාලත්‍රයේ ඉක්ම වෙලා අපි හැම වෙලෙම කාලත්‍රයක් ආධ්‍යාත්මික බාහිරත්වයක් දුර්ලභත්වයක් ප්‍රණීත ගොරෝසු ස්වභාවයක් මෙන්න මේ එකකට එකක් සාපේක්ෂ කළා දෙකක් විග්‍රහ කරගෙන යන වැඩ පිළිලා තියෙන ලෝකේ පැවැත්මේදී ඒක තමයි බුදුරණවහන්සේ ඒකලස් ආකාරය තුල අපේ ප්‍රවැත්ම සත්‍ය දකින්න කියලා කියන්නේ අපි පවත්ව ගන්න ඕන ඒකලස් ආකාරයට. හැබැයි මේ ඒකලස් ආකාරය ඉක්ම වෙනවා මේ න්‍යාය දකිනකොට. මේ සියල්ලක්ම තියෙන්නේ ඔය කාලත්‍රයේ මූලික පදනමත් එක්ක අපි එක පැත්තක ලං වෙලා ඉන්න නිසා. එක පැත්තක ලං වෙනකොට තව පැත්තක් තියෙනවා. ජාතියේ ලං වෙනකොට ජරා මරණ තව පැත්තකට වෙලා. එයි අපි මම කරගෙන හැම වෙලෙම තියෙන්නේ. මම පුංචි උදාහරණයක් කියන්නම්. අපි හිතමු මොනවා හරි මැටි භාජනයක් අපට දකින්න ලැබුණා එක කෝපයක්. දැන් අපි මේක නිෂ්පාදනය කරන හැටි ෆැක්ටරි එකට ගිහිල්ලා බලන්න ගියොත් එහෙම එක් පැත්තකින් අමුද්‍රව්‍ය ටික දානවා එක පැත්තකින් ඒ කෝපය හැදිලා එනවා. අපිට හැම වෙලෙම යොමු වෙන්න පුළුවන් එක පැත්තකට ඒ කියන්නේ එක තැනකට ගිහිල්ලා බැලුවොත් කෝපේ එන තැනට ගිහිල්ලා බැලුවොත් අපිට හම්බ වෙනවා අර මැටි ටික නිසා තමයි මේ කෝපය ආවේ කියලා. අපි මැටි ටික පැත්තට ගිහිල්ලා බැලුවම අපට අපට තේරෙනවා මේ මැටි ටික නිසා තමයි අර කෝපය හැදෙන්නේ කියලා. ඔන්න ඔය වගේ හේතුඵල ධමයක් තමයි අද අපි හොයාගෙන තියෙන්නේ. බුදුරණවහන්සේ හොයාගත්ත දෙ නෙමෙයි. ඒ තමයි අර මැටි ටික නිසා මේ කෝප්පය මේ මැටි ටික නිසා අර කෝප්පය බුදුරන් වහන්සේ පෙන්වන්නේ ඒක නෙමෙයි මේ જાතිය නිසා මේ ජරා මරණය මේ නම් වූ જાතිය ඇතිකල්ලි මේ නම් වූ ජරා මරණය ඇත කාලත්‍රයක් නැහැ එක තැනකට කිට්ටු වෙන්න විදිහක් නැහැ ඒ න්‍යායදී අනාත්ම බවයි හම්බලා තියෙන කිට්ටු වෙන්නේ යොමු වෙන්නේ පැනවන්නේ ඉක්මවනවා මෙන්න මේක මේ ඉදිරිපත් කරපු කාරණා ටික ප්‍රඥාවට ගෝචර අති තීක්ෂණ නුවණකට ගෝචර දෙයක් අපි මෙච්චර කාලයක් සසර ගමනක් ආවේ මේ කාරණාව අනුබෝධ වෙච්ච නිසා මේ කාරණාව අවබෝධ කරලා ගියා නම් මෙතුවක් සසරක් අපි එන්නේ නැහැ එහෙනම් මෙතුවක් කල් මේ ආපු සසර අපට මේ ඉක්මනින් නිදහස් කරලා අවසන් කරන්න පුළුවන් දෙයක් කියලා අපි හිතුවොත් ඇත්තටම සසර ගැනවත් තේරුම් ගන්නෑ ලෞකික සම්මාදිට්ඨියවත් වැටහිලා නැහැ. මේකට ආදි තීක්ෂණ නුවණක් අවශ්‍යයි. දැන් මේ කියපු විග්‍රහයේදී ටිකක් හිතලා බලන්න. අපි හැම වෙලෙම සමුදයක් හොයනකොට අපට හැම වෙලෙම හම්බෙන්නේ සමුදේ හේතු ටික පැත්තකට ලං හේතු ටික පැත්තට ලං වුණාම ඵලය අරක වෙනවා. ඵලයේ පැත්තට ලං වුණාම හේතු ටික ඒක වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ හේතුවත් ඵලයක් කියනකොට මේ නම් හේතුව නිසා මේ නම් ඵලය කියලා. නමුත් අපි හැම වෙලේම උපකල්පනයක් විතරයි අපට තියෙන්නේ. මේ නම් හේතු නිසා මේ නම් ඵලය කියන අය හම්බෙන්නේම ලාං වෙන්නට මම ආත්මයක් හම්බ නොවන නිසා යෙදෙන්නේ නැති නිසා නොයෙදෙන නිසා හම්බ නොවෙනවා කිව්වොත් හම්බ වෙන සහ නොවෙන කෙනෙක් කතා වෙනවද නොයෙදෙන නිසා යෙදෙනකොටයි එක පැත්තකට ලං වෙලා තේරුම් ගන්න යන්නේ හරි හේතු හරියටම හේතුපත්ති තේරෙනකොට නොයෙදෙන නිසා ඒ නොයෙදීමත් එක්ක අර මෙය ආර්ය න්‍යාය කාලත්‍රය නැත්නම් ඒක මේක කියන එය මෙය කියන දේ ඉක්මවල මේ නම හේතුයෙන් මේ නම ඵලය කියලා හම්බ වෙනවා. මෙන්න මේ දහම් න්‍යාය අපි ඉගෙන ගන්නකොට බුදුරණවහන්සේ පෙන්නපු මේ න්‍යාය ඉගෙන ගන්නකොට අපි හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. අපි හැමෝම හිතන්න දේ තමයි අපි දන්න ටිකින් අපට යමක් කරන්න පුළුවන් කියලා. අපි දන්න ටිකෙන් යමක් කරන්නේ දන්න දෙයට අනුව. හැබැයි විශේෂත්වයක් කරා යමු වෙන්න ඕනේ බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක. එහෙනම් අපි දන්න ටිකෙන් කිරීමෙන් ඊට අදාළ දෙයක් විතරයි ලැබෙන්නේ. හැබැයි අපි තවත් සද්ධර්ම ශ්‍රවණීය ධර්ම සාකච්ඡාව කියන අංග එක යෝනිසෝ මනසිකාරයට යමුනහම තමයි තව එතනින් එහාට දෙයක් එයාට කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මොකද තමන් විශේෂත්වයකට යනවා එතනදී. තමන් විශේෂත්වයකට ගිය නිසා තමයි එතනින් එහා පුරුදු කිරීම අන්න තමන් විශේෂත්වයක් කරා යොමු වෙන ප්‍රතිපදාවක් එක තියෙන්නේ. එහෙම නැත්නම් අපි මොනවා හෝ කියන දෙයක් හැම වෙලෙම කර කර ඉන්න දෙයක් විතරයි. හැබැයි ඒක අර තමන් දන්න දෙයක්. තමන් දන්න දෙයක් එකයි සසරෙත් ආවේ මෙච්චර කාලයක්. මෙච්චර කාල සසර ගමන ආවේ තමන්ට තියෙන වැඩ පිළිවෙලත් එක්ක. තමන් ගත්ත කෝණයත් එක්ක. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නපු දේ විද්‍යාවත් එක්ක තියෙන්නේ ඒක තමන් දන්න ගෝණේ ඉක්මවන දෙයක්. එකයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ධහම දකින්න අති තීක්ෂණ නුවණක් ඕනේ කියන එක. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධහම දේශනා කරන මනුස්සාවනත් ඒකයි. එහෙනම් අපි ඉවසීමෙන් යුක්තව මේ කරා ලොකු ඉවසීමක් ඕනේ. ක්‍රමානුකූලව තමන් තුළම අවශ්‍යතාවය ගොඩනගෙන විදිහට තමන් තුළම ගොඩනගෙන ඕනේ අවශ්‍යතාවය මොකක් මොන අවශ්‍යතාවයද? මෙන්න මේ සත්‍යසේවයෙන් මේ යෝනිසෝ මනසිකාරය කියන එක බලහත්කාරයෙන් දෙන්න බෑ කෙනෙකුට. බුදුරණවහන්සේ එක අවස්ථාවක් තුන පෙස්ස කියන බ්‍රාහ්මණයන්ටගේ කෙනා ආරම්භය දේශනා කර අවස්ථාවකදී මට මතක පෙස්ස තමයි ධර්ම සාකච්ඡාවක් ඉදීවි සිටිනකොට පෙස්ස අර සත් එක එක අස්වැයෝ යාගේ අංග ලක්ෂණ වලින් මනින්න පුළුවන්. අල්ලියන් යාගේ අංග ලක්ෂණ වලින් යාගේ චර්යාවෙන් මනින්න පුළුවන්. යාගේ ස්වභාවය නමුත් මිනිස්සයා මනින්න බෑ කියලා විග්‍රහ කරගෙන ඉන අවස්ථාවේදී එයා වන්දනා කළා ගියාට පස්සේ බුදුරණවහන්සේ කියනවා භික්ෂූන් වහන්සේලා තව සුළු මොහොතක් මෙයා මෙතන හිටියනම් එයා සෝතපන්න වෙනවානේ කියලා. දැන් එතකොට සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙනවානේ අනේ ඉතින් බුදුරණවහන්සේ ඔක දැනගෙන ඇයි මෙයා නවත්තගෙන සෝතපන්න වෙනකන් යාර බණ කිව්වේ නැත්තේ කියලා. පින්වතුනි මේ ලෝකේ කිසිම දෙයක් බලෙන් කියන්නේ මේ ධර්ම මාර්ගයේ බලෙන් කෙනෙකුට අංශු මාත්‍රයක්වත් දෙන්න බෑ. බුදුරණවහන්සේට බෑ කරන්න. බුදුරණවහන්සේගේ තිබිච්ච අසහාය හැකියාවට තිබුණා එහෙනම් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්. මෙයා තා පොඩ්ඩක් කියලා ඉන්දියෙන් නවත්තගෙන ධර්ම දේශනා කරා නම් ඒ හොතපන්න කරන්න තිබ්බනේ. හොතපන්න වෙනවනේ කියලා. නමුත් සෝතාපන්න කරවන සෝතාපන්නත්වයත් නිර්ණය කරන්න බුදුරජාණන් වහන්සේ කෙනෙකුටවත් ඒ දවස් ඒක දෙන්න බෑ මාර්ගය යොමු කරන්න බලෙන් බෑ. තමා තුර දෙයක් තියෙන්න ඕනේ. බුදුරණන් වහන්සේ ඉරුදියකින් හරි මොනවා හෝ ක්‍රමයකින් එයාව එතන තියාගන්න හැදුවා නම් එයා තුල යම් වැඩපිළිවෙලක් සකස් වෙමින් තිබුණාද මේ චින්තනයක් මෙහෙවමින් තිබුණාද යෝනිසෝ මනසිකාරයක් මෙහෙවමින් තිබුණාද ඒක යාතුල්ලින් අතහැරෙනවා ඒ දේ යොමු වෙන්නේ නැහැ ඒ නිසා යාට අර බුදුරණවහන්සේ ඒ කියපු වැඩ පිළිවිල හපෝ යාට යොමු වෙන්නේ හැබැයි එයා තුළම තිබිච්ච හැකියාවකින් පුණ්‍ය ශක්තියකින් මේ පෙස්සට එතන හිටියනම් අන්නර යෝනිසෝ මනසිකාර්ය කරගෙන යන්න වැඩපිළිවෙල දිගටම යමු වෙනවා. එහෙම නැතිවෙක වෙන්නේ නැහැ. ඉතින් අද එහෙනම් අපි මේ සමහර සංස්ථානවලදී අපි මධ්‍යස්ථානවලදී භාවනා කරන යනකොට අපට මාර්ගඵල ලැබෙන තැන නැත්නම් අපි මේ හිතන වැඩපිළිවෙලක් ඔස්සේ මේක යොමු වෙන එක කවදා වෙන්නද? මේක බුදුරන් වහන්සේටවත් පුළුවන් දෙයක් නෙමෙයි කරන්නේ. ඒක අජාසත්ත්‍ය තමන්ගේ පියා මරනවා බුදුරණවහන්සේට පේන්නේ නැද්ද? බුදුරණවහන්සේ දකින්න අජාසත් පියා මරුව නැත්නම් සෝතපන්න වෙන බව. නමුත් මුතුනිවා මේ ලෝකේ බලහත්කාරයෙන් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්න ඒක තමයි මේ චින්තන ශක්තිය හුරු කරගෙන පැමිණීම කියන්නේ. තව ඔය වගේ කාරණා බුදු දේශනා තුළ ගොඩාක් හම්බ වෙනවා. විවිධ ආකාරයට නමුත් ධහම අවබෝධ කරන්නේ නැහැ. දැන් සත්‍යක ගත්තොත් සත්‍යක කොච්චර වාදයක් කරනවද? කොහොම ඉතිල්ලක්ද? අන්තිමට වාදේ පෙරදෙනවා. බුදුරණවහන්සේ සරණ ගියාට ධහම අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් බලන්න පින්වත්නි මේකට කොච්චර නුවණක් ඕනද කියලා. මේකට කොයි විදි වැඩ පිළිලා දවස්සේ කියන එක. අපට මේක පාරට තව කෙනෙක් කියු පමණින් මේක තේරෙන එකක් නෙමෙයි. අපි තුලම මේ අවශ්‍යතාවය ගොඩනගන්නට ඕනේ. අපට මේක හම්බ වෙන්නට ඕනේ. හැබැයි හම්බ වීමට කල්යාණ මිත්‍රයා ධර්මයේ තමයි හම් ඒකට යොමු වෙන ප්‍රධාන කාරණාව. මේ ධර්මයත් එක්ක අපි හැම වෙලේම වැරදි දේ හදාගෙන සත්‍ය කරා යනවනම් ධර්මයෙන් සත්‍ය නම් හම්බ වෙන්නේ දුර වෙන්නේ මොකද්ද අපි? අසත්‍යනේ. ධර්මයේ තුලින් සිදුවෙන සත්‍ය කරා යොමු වීම නම් සත්‍ය නම් අවබෝධ වෙන්නේ අපි තුලින් දුර විය යුත්තේ අසත්‍යය. අසත්‍ය කියන්නේ වැරදි. එහෙනම් පින්වත්නි ධර්ම ශ්‍රවණයේදී ධර්මයේදී අපට හැම වෙන්න ඕනේ හැම වෙලෙම අපේ වැරද්ද අතහැරෙන එක. සත්‍ය හම්බෙන්නේ Tamanට. සත්‍ය සාක්ෂාත් වීම. ඒකයි යම් කිසි කෙනෙක්ගේ වැඩපිළිවෙලක් කරන පුරුදු කිරිල්ලක් ධර්මය ඇහෙනකොට ධර්ම සාකච්ඡා කරනකොට සත්‍ය අවබෝධ කර යනවනම් අසත්‍ය දුරු වෙන දෙයක් හම්බ වෙන්නේ. නමුත් අපිට හිම කියනකොට අපි කැමති නැහැ. අපි දන්න දේ අසත්‍යයි කියලා කියන්නේ. එතනම තියෙන මොකද ආත්ම දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටිය, මාර්ගයේ මූලිකාංගයටවත් යොමු වෙන්න හැකියාව නැහැ ඒ දේත් එක්ක ඇයි මම කරන දේ හරි මට දැන් සැපයක් තියෙනවා මගේ දැන් සංසිඳීමක් තියෙනවා ඉතින් මම විරුද්ධයක් කොහොමද යමු වෙන්නේ අසත්‍ය තුළම ඉන්නවා මොකද මම හැම වෙන්නේ නිත්‍යත් එක්ක නිත්‍ය පදනමත් එක්ක මගේ හැඟීමකට යොදේ තියෙන අපි හිතුවට නෑ මම නෑ කියලා හිතුවට මම හැම වෙලා මමයි ඔය මටයි ඔය විදිහ දෙයක් එන්නේ එහෙනම් මේ අසත්‍ය කරා යන්නේ නෑ අසත්‍ය තුළම ඒ අසත්‍ය කියලා කියන්නේ මේ සත්‍ය අවබෝධ වෙන වැඩපිළිවෙලත් එක්ක දුක ආර්ය සත්‍ය සම්මුති නිරෝධේ මග්ග කියන මේ වැඩපිළිවෙලත් එක්කයි. ලෝකයේ තුල යම් සත්‍යයක් තියෙනවා ලෞකික සම්මාදිට්ඨියත් එක්ක. මෙතන පැහැදිලි කරන්නේ ආර්ය සත්‍ය අවබෝධය කර යන වැඩපිළිවෙලත් එක්ක. ඉතින් එහෙනම් මෙන්න මේ කාරණාවත් එක්ක අපි ජඩාමරණ හොයාගෙන යන්නට ඕනේ. මම අද මේ කලින් කියපු දේවල් මතක් කිරීමක් ආවර්ජනය කිරීමක් සහ තවත් ඊට අරමුණු කිහිපයක් මේ ඉදිරිපත් කරන්නට යෙදුනේ මේ පින්වතුන්ට මේ සම්බන්ධයෙන් ධර්ම ගැටළු ඉදිරිපත් කිරීම සඳහා ඉතින් අදත් දෙන්නේ අවස්ථාව මේ සම්බන්ධයෙන් දහම් ගැටළු ඉදිරිපත් කරන්න මේ කාලය යොමු කරනවා. ඉතින් දහම් ගැටළු දැන් අහන්න අවස්ථාව තියෙනවා. ඊළඟ පෙරවන්සන ස්වාමීන් වහන්සේ මම හිතන විදිහට ඉතාම හොඳ ප්‍රවිෂ්ඨයක් අපිට හම්බුණා මේ මුලින්දලම මේ <clears throat> පටිසම්පාදයට මම හිතන්නේ ලොකු අවබෝධයකට අපි සියලුදනාම යන්න ඇති කියලා අපි හිතනවා. ඒ වගේම මේ ප්‍රශ්න අහන කට්ටිය මම හිතන විදිහට ඒ අවබෝධ වීමෙන් අහන ප්‍රශ්න මට තේරෙන්නේ මේ අවබෝධය කරා යන යමින් අහන ප්‍රශ්න කියලා මට තේරෙන්නේ. ඒකින්ද කරුණාකරලා මේ පටිසමුප්පාදයෙන් බැහැර වහන්න නැතුව මේ පටිසම්පාදයට ඇතුළතින් මේ පටිසම්පාදයේ ආශ්‍රයෙන් ආන ප්‍රශ්න කරුණාකරලා යොමු කරන්න කියලා මම සියලු දෙනාගෙම ඉල්ලනවා. ඊළඟ සර්ණයි. ඊළඟ සර්ණයි ස්වාමීන් වහන්සේ විමර්ශනා කරනකොට මට ප්‍රායෝගිකව ඇති වුණු ගැටලුවක් මේ කතා කරන්නේ ඔය සමුදේ වයම සම්මේ පටිච්චසමුප්පාදයේ සම්බන්ධයි. දැන් අපි විදර්ශනාවේදී අජ්ජත් කය ගැන බලන්න උත්සාහ කරනවා ඊට පස්සේ බහිද්‍ය කය ගැන බලන්න උත්සාහ කරනවා. උන්ද ආරණකේදී මලක් දකිනකොට මල කියන එක තමා තුළ කොහොමද ආවේ කියලා බලන්න පුළුවන්. ඒ වගේම මල බලන ඇහැ තමා තුලින් බලන්න පුළුවන්. එතන අතර බහිද්වා දෙක එකටත් බලන්න කියනවා. අජ්ජත් බහිද්වා කායං කායනු පස්සති කියලා. ඒ දෙක එකට බලනවා කියන තැන මොකක් හරි වෙනසක් තියෙනවද? එහෙම නැත්නම් යා රජ්‍යත් බහිද්්‍ය දෙක වෙන වෙනම බලන එකෙන් අජ්ජත් බහිද්්‍යාවා කියන දෙකම එකට බැලීමක් සිද්ධ වෙනවාද කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මේක ඇත්තටම රහෝගත සූත්‍රයේ තුලදී ඔය ඔක්කොම ටික විග්‍රහ කරනවා නව ආකාරයෙන් බලන්නට ඕන එහෙම බැලෙන තැනදී තමයි මාර්ගයේ නිවැරදි බැලුණා වෙන්නේ නැත්නම් මාර්ගයේ නිවැරදි නෑ හැබැයි ඔතන තියෙන්නේ මම බලෙන් කරන එකක් නෙමෙයි ඔය සම්පූර්ණයෙන්ම තියෙන්නේ මාර්ගයත් එක්ක නුවණින් යුක්තව කරන වැඩ පිළිවෙලක්. අද අපි සම්පූර්ණයෙන්ම කරන්නේ අපට තේරෙන දෙයක්. මම ඔබට පුංචි දෙයක් කියන්න. දැන් මල පේන එක එක දැන් ඔබතුමාලත් උදාහරණයක් එක්ක කතා කරාම ඒක සාමාන්‍යයෙන් අපට හරියනේ කියලා තේරෙනවා. මුලින්ම අධ්‍යත්ත බහිද්දා කියන එක. දැන් ඔය වගේ අපි මූලාරම්භයක් ගත්තොත් එහෙම මේ විදිහේ උදාහරණයකට දැන් සතිපට්ඨානයේදී ගත්තාම මම සහ බාහිර කියන කාරණාවේදී ඔන්න බොජ්ජංග. දැන් අපි හිතමු බොජ්ජංග ධර්ම නැත්නම් චිත්තානුපස්සනාව. දැන් මගේ සිතේ ඔන්න රාගය හටගත්තා. නැත්නම් මගේ සිතේ මෝහය හටගත්තා. ඔය විදිහ කල්පනා කරනකොට අනිත් කෙනාගේ කොහොමද? බාහිර රාගයේ බාහිර මෝහයේ. එහෙනම් ඊට පරචිත්ත විඥාන ඥානය අවශ්‍ය වෙනවා ඒක දැනගන්න. ඊළඟට අපි බැලුවොත් එහෙම බොජ්ජංග ධර්මයක් තියෙනවා. ආධ්‍යාත්මික මගේ බොජ්ජංග ධර්ම බාහිර කෙනාගේ බොජ්ජංග ධර්ම බලන්න නම් ඉන්ද්‍රිය පරෝපරිගත ඥානෙ තියෙන්නත් වෙන එක බුදුරජාන් වහන්සේලාට විතරක් ආවෙනික දෙයක්. එහෙනම් ඇත්තටම ඒ අපි අර මූලිකව අපට තේරෙන ක්‍රමයක් තමයි ඒක. ඒ නිසා තමයි අධ්‍යත්ත බහිද්දා කියන එක තේරෙන්නේ නැත්තේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ පරියාය මම මේක මම හිතන්නේ දේශනා ගණනාවක විග්‍රහ කරලා පෙන්වා දීලා තියෙනවා හතිපට්ඨාන සම්බන්ධයෙන් මේ ස්කයිප් සාකච්ඡාව තුළදීමත් සමුදය වය කියන න්‍යායත් එක්ක මේ නෝන ප්‍රායෝගිකව කරන තැනදී අජත්‍ය කියලා කියන සහ බහිද්දා කියන මෙන්න මේ ප්‍රඥාප්තිය කොහොමද යෙදෙන්නේ මේ ප්‍රඥාප්තිය ඉක්මවීම වැඩ පිළිවෙල තමයි අජත්‍ය බහිද්දා එකට කතා වෙන්නේ කියන එක. අපි මේක පටිච්චසමුප්පාදයට එක්කත් විග්‍රහ කරගන්න බලමු. පටිච්චසමුප්පාද එක්ක බලනකොට දැන් අපි හිතමු අපි අජ්ජත් බහිද්දා කියලා පැනවීමක් මේ ලෝකේ තියෙන්නේ දැන් අජ්ජත් කියන මම බහිද්දා කියන බාහිර කියන අර අජ්ජත් කියන්නේ මම මේනේ බහිද්දා කියන්නේ අර අරක ඉතින් ඕකෙත් වරන්න අපි ওই පදනමත් එක්කනම් දැන් හොයාගෙන යන්නේ ඕකේ නම් පටිච්චසමුප්පාද හොයන්නේ ওই පැනවීම තුලම ලෝක උත්පාදනයක් අපට හම්බ වෙනවා නම් ආරණ්‍යය හම්බ වෙලා නැහැ අපට හැම වෙලෙම මේ සහ එයයි තියෙන්නේ මේකයි අරකයි තියෙන්නේ මොක අපට ආරණ්‍යය සඳහා යමු වෙන්නේ ලෝකයේ ඉන්න පුජ්‍යලයකට හම්බ වෙන පදනමක් විතරමයි ඔය න්‍යායය. ඉන්නා මට තියෙන දෙයක්. එතකොට ඒක කොච්චර බෙදලා බැලුවත් අපි බෙදලා බලන්නේ මේක සහ ඒක ආරණ්‍යය අහලකටවත් එන්නේ නැති ලෝකයේ ඇත්තක් විතරයි. හැබැයි ආරණ්‍යයේදී මේ සහ මේ ඇතිකල්ලි මේ පදනමක් නිහම වෙන්නේ. මේ ඇතිකල්ලි මේ නම් හම වෙන්නේ බාහිර නම් වූ ඒක කියන එකත් මේ ඇති කල්ලි මේ කියන ඵලයක් එක්ක හේතුඵලයක් හම්බ වෙන්නට ඕනේ. එහෙනම් ආධ්‍යාත්ම බාහිර කියන ප්‍රඥප්තියක් නිසා තමයි අපට මේ සියලු පැනවීම් ගොඩනගලා තියෙන්නේ. ඔන්න ඕකට හම්බ වුණාම ආරණ්‍යය. ීමස්මින් සති ඉඳන් හෝති කියන ආරණ්‍යය. දැන් පැනවීම අපට මේ ලෝකයේ ඔන්න අපිටම මල දැක්කා. අපට දැකීමනේ හම්බ වුනේ අපිනේ පනවගත්තේ මම වල දැක්ක කියලා. දැන් මේ අනුමුදස්සාමුදුරු කතා කරනවා. අපට ඇසුණනේ ඇසීමත් එක්කනේ අපි අනුමුදස්සා කතා කරනකොට පනවගත්තේ. දැන් අපට හිතෙන්නේ අනුමුදස්ස කතා කරපු නිසා අනුමුදස්සාමුදුරු කියලා පනවගත්තා කියලා. නෑ ඇසුණා. ඇසුනේ කාගේ කටහඬද අනුමුදස්සාමුදුරු කියලා පනවගත්තා. දැක්කේ මල කියලා පස්සේ පනවගන්නේ. මම වගා මගෙන් බාහිර කියලා පැනවලා තියෙන්නේ. ඔය පැනවීම මම සහ මගෙන් බාහිර කියන පැනවීමක් නිසයි ලෝකය හම්බ වෙලා තියෙන්නේ. මම සහ මගෙන් බාහිර කියන ප්‍රඥප්තියක් එක්ක තමයි මල දැකීමක් කියන එකත් එක්ක දැක්කේ මල මම සහ බාහිර පැන වෙලා. අපි දැන් මගේ මම කොච්චර බෙදලා වැළුවත් බාහිර කොච්චර බෙදලා වැළුවත් ඒ බෙදලා බලපු ධ්‍යාය තුල ආරණ්‍යය හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ ඒ පදනම තුල තියෙන්නේ ඒක සහ මේක කියලා. මම සහ මම මේක මල ඒක ඔන්න ආරිනියායට යමු වෙනෝ ඔය ඔය දේත් එක්ක ඒ කියන්නේ මල හම්බ වුණා අනුමුදස්සියා වුණා කටහඬ හම්බ වුණා මේකත් එක්ක ආරිනියා යමු වෙනකොට පටිච්ච සමුප්පාදය හම්බ වෙන්නේ පටිච්ච සමුප්පාදය හම්බ වෙනකොට මෙය ඇති කල්ලි මේ වෙයි කියන න්‍යාය හම්බ වෙන්නේ එතනදී මේ නම් වූ මම මම සහ ඒ නම් වූ බාහිර ඉක්ම වෙලා මේ ඇතිකල්ලි මේ වෙයි කියන ආර්ය න්‍යාය හම්බ වෙනකොට මෙය හේතුව මෙය ඵලය සියලු ප්‍රඥාප්ති මේ පදනමත් එක්ක තියෙන්නේ මේ ඇතිකල්ලි මේ වෙයි කියන දේ තමයි මූලාරම්භේ නුවරට හම්බ වෙන්නේ ආර්ය න්‍යායෙන් ඒක හම්බ වුණාම ආර්ය න්‍යාය දර්ශනීය යමුණාම ආධ්‍යාත්මය බාහිර අන්න මේ පැනවීම ඉක්ම වෙනවා. මේ ආධ්‍යාත්මය අර බාහිර. කුවිලියවත් මේ බාහිරක් වෙන්නේ මේ මම ආධ්‍යාත්මයත් එක්ක කතා කරන දන්නේ මේ ආධ්‍යාත්මික. ඒතර මේ ආධ්‍යාත්මික ඒ බාහිර. මේ දෙක ඉක්මවිලා නේද මේ ඇතිකල්ලි මේ වේ කියන න්‍යායට යොමු වෙනකොට අන්න එකයි අජ්ජත් මහිද්දා එකට ඒ එකට වෙන්නේ පැනවීම ඉක්මවන ප්‍රතිපදාව හම්බ වෙනවා අජ්ජත් මහිද්දා පැනවීම ඉක්මවීම ප්‍රතිපදාව හම්බ වෙනවා ඒ ප්‍රතිපදාවේදී කියන්නේ මොකද ආරණියයි අන්න එතන තමයි පින්වතුනි නිවැරදිවම බුදුරණවහන්සේගේ දර්ශනීය කියමු තන ආරණියයත් එක්ක එතකන් අපි කොච්චර බැලුවත් මේ නම් වූ ආධ්‍යාත්මය සහ ඒ නම් වූ බාහිර තුල බෙදලා කොච්චර බැලුවත් බෙදලා දේ තුල තියෙන්නේ ඇති දෙයක් බෙදෙන එකක් විතරමයි ඇති ලෝකෙට කලකිරීමක් විතරමයි දැන් මෙහෙම විග්‍රහ කරනකොට හිතෙන්න පුළුවන් කෙනෙකුට ආයෙන මේ සාමුදාස කියන්නේ භාවනා කරන්න වැඩක් නැහැ නේ කියලා. නැහැ එහෙම එකක් නෙමෙයි කියන්නේ කරන්න ඕනේ. නමුත් ඒ තුලින් ඒක කර පමණින් නිවන් දකින්නේ. හැබැයි ඒක කරන්න නැතුව නෙමෙයි. කරන්නට ඕනේ අපට. නමුත් ඒක කර පමණින් දහම දකින්නේ. දැන් සමහර අය හිතනවා සිල් රකින් සිල් රැක පමණින් නිවන් දකින්නවා කියලා. හැබැයි සිල් රකින් නැතුව බෑ කරන්න. හැබැයි සිල් රැක පමණින් වෙන්නේ නෑ. තව වැඩ පිළිවෙල තියෙනවා කරන්න. දැන් සීල සූත්‍රයේදී සංයුත්නිකයි පැහැදිලි කරනවා සිල්වන්තයා කළ යුත්තේ කුමක්ද? පංචමස්කන උදේවයි දකින්නේ. අන්න එහෙනම් එයාට කරන්න තව වැඩ තියෙනවා. සිල් රැක්ක විතරක් වෙන්නේ නෑ. මේ නිවන් දකින්නේ නෙවෙයි. අන්න ඒ වගේ තමයි අපට මේ වැඩ පිළිලක් අපි දන්න දා කරන්නට ඕනේ. හැබැයි ඒක පමණින් වෙන්නේ නෑ. තව දේවල් තියෙනවා මේ ධර්මයේ තුලද මේ නුවණ මෝහලා විදර්ශනාව කියන දේ කියපු වෙන්නේ. එතකන් අපි කරන දේ තුළ විදර්ශනාව කියන කාරණා අපි මූලාරම්භයක් විතරයි කරන්නේ. එතනින් එහා අපට බුදුරණවහන්සේ මෙන්න මේ පෙන්නපු දේ කියමු වෙන්න ඕනේ. එහෙනම් බලන්න අපට මේ අපි දන්න දේ ඉක්මවන වැඩපිළිවෙලකට කොච්චර නෝනක් අපට අවශ්‍යද? ඉතින් ඇත්තටම මේ විදිහේ සාකච්ඡාවකදී ශ්‍රවණයකදී තමයි අපි දන්න කාරණාව තුල තියෙන අසත්‍ය භාවයේ සත්‍ය පිළිසිඳ හොයද්දී හම් වෙන්නේ. දැන් අපි දන්න කාරණාව සත්‍ය නම් උන්න හොඳට මතක තියාගන්න. අපි දන්න කාරණාව සත්‍ය නම් අපට බුදුරණවහන්සේගේ බණ අහන්න අවශ්‍ය නෑ ධර්ම සාකච්ඡා කරන්න අවශ්‍ය නෑ. ඇයි අපි දැන් මේක සත්‍යයිනේ. ඉතින් ආයෙ සත්‍ය කරා යන්න දෙයක් නැහැ නේ. එහෙනම් අපි සත්‍ය කරා යමු වෙනනම් අපි තියෙන දන්නේ අසත්‍යයිනේ. මේක ඔබ මට සියලු දෙනාටම පොදුයි. මේක බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක අපිට අපි මුණ චනදි තමයි මේ මාර්ගයත් එක්ක මේ නිවෙන ප්‍රතිපදාවට යමු වෙන්නේ. අපි හැම නිවන් දකිනකම් බුදුරණවහන්සේ පැහැදිලි කරන රහතන් වහන්සේට හැර අනික් සියලු දෙනාටම තමන් විශේෂත්වයක් කරා යොමු වෙන තැනදී සද්ධර්ම ශ්‍රවණයේ දහම් සාකච්ඡාව, කල්යාණ මිත්‍ර ඇසුර අවශ්‍යයි කියලා. එහෙනම් තමන් විශේෂත්වයකට යන්නේදී අවශ්‍යයි. එහෙනම් අපි සියලු දෙනාටම අපි දන්න දේ ඉක්මවා යන්නට ඕනේ මේ ධර්ම ශ්‍රවණයෙන් අපි දන්න දේ තුලම හරි කියලා නම් හම්බුනේ. එයා හරියට බනහලා නැහැ, හරියට ඉගෙනගෙන නැහැ. අමෝෂ ධම්ම නිබ්බාණං නිවන විතරයි මුසාවක් නොවෙන්නේ. මොකද දුක පිරිසිඳ කළා ඉවර වෙලා සමුදය ප්‍රහාණය වුණාම නිරෝධේ සාක්ෂාත් වුණාම මග්ග වැඩිලා ඉවර වුණාම අන්න එකට කියනවා නිබ්බාණය කියලා අමෝස්ස ධම්මං නිබ්බාණං එතකන් තියෙන්නේ මොකද්ද හැම වෙලෙම සත්‍ය කරා යොමු වෙන්නට ඕන දැන් තියෙන්නේ ඉක්මවලා එහෙනම් අපි ධර්ම ශ්‍රවණයේදී ධර්ම සාකච්ඡාවකදී අපි දන්න දේ ඉක්මවන දෙයක් අපට හම්බ වෙන්නටම ඕනේ එහෙම හම්බ වුණාම තමයි අපි හරියට ධර්මය අහුවා වෙන්නේ. එහෙම අවශ්‍යතාවයක් නැත්නම් කෙනෙකුට යා නිවන් තහත් වෙලා, නිවිලා. ඉතින් නිවිච්ච කෙනාට අය දෙයක් අවශ්‍ය නැහැ. එහෙනම් මේ ධර්මයේ කියන්නේ ධර්මයේ තුලින් සතත ප්‍රීතියක් හම්බ වෙන හැම වෙලෙම සත්‍යයක් හම්බ වෙනකොට සත්‍යයක් හම්බ වෙන අසත්‍ය තේරුම් ගැනීමත් එක්ක. සත්‍යයක් හම්බ වෙන්නේ අසත්‍යයක් තේරුම් ගැනීමත් එක්ක අසත්‍ය ඉක්මවීමයි සත්‍ය. එහෙනම් අපි දැනගෙන හිටපු දෙයට එහා ගියපු දෙයක් මේ ධර්මයේදී හම්බ වුණාම විශේෂ සත්‍යයක් කරා යොමු වෙනවා. ඉතින් ඒ නිසා එතන හතිපට්ඨානේ විග්‍රහ කරන්නේ අජත්ත බහිද්දා දෙක එකට කියන කාරණා මම හිතන යම් පමණකට මේක වැටහෙන්නට ඇති. තවත් ඒක තේරුම් ගන්න අවශ්‍ය නම් මේ පිළිබඳව කරපු දේශනා ටිකක් අහන්න පුළුවන්. තව විග්‍රහ කරලා පෙන්වා දීලා තියෙනවා. ත්‍රිවංශ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අපිට දැනට කරන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා විහෙරති වෙන එකයි ප්‍රඥාව වැඩෙනකොට සමුදේවා එකට මොකක් හරි ඒ දියුණුවක් වෙනවා කියන එක එම් හිතුවත් හරිද ස්වාමීන් වහන්සේ? තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඒක හරියට. ඒ කියන්නේ අපට තියෙන ඉස්සල්ලාම දුක පිරිසිදු හොයන එකනේ. කයන පස්සන වැඩි මොකේ හරි අගත් අරමුණක් ධර්මයේ තේරෙනකොට අපට හම්බ වෙනවා මේක සකස් වෙච්ච දෙයක් කියන එක. එහෙනම් එතනදී හම්බ වෙන දුක පිළිසිඳ හොයන්න තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඉස්ලාම පළවෙනිම දේ පිළිසිඳ හොයන දේ. එහෙනම් දුක පිරිසිදු හොයාගෙන යන්නට ඕන. දුක පිරිසිදු හොයාගෙන යනකොට පිරිසිදු වෙනවා කියලා කියන්නේම දුක කියන්නේ මොකද්ද කියන එක බුදුරණවහන්සේ පෙන්වලා දුන්න මේ සත්‍ය හොය වැඩ පිළිලත් එක්ක වෙන එක. ආරණ්‍යය හම්බ වෙනවා පටිසමුපාදේ හම්බ වෙනවා මේ සියල්ලක්ම හම්බ වෙනවා අන්න සමුදේ පැත්ත හම්බ වෙනවා ආය නිරෝධය කියන අපි දැන් නිරෝධයක් ගැන අපි හැම වෙලෙම හොයන්න උත්සාහ කරන්නේ ඒ ඇති වෙච්ච දේ නැති වෙන එකනේ නමුත් ඉස්සරදාම ඇති වෙච්ච දේ නැති වෙන බව දකින්න නෙමෙයි ඇති වෙච්ච හැටි දකින්න තියෙන්නේ ඇති වෙච්ච හැටි හරියට හම්බ වෙච්ච තැනදී නිරෝධයේ සාක්ෂාත් වීම මිසක් නිරෝධයක් ගන්නව නෙමෙයි එතකොට එහෙනම් අනිත් සියලු වැඩපිළිවෙළවල් මේ හට ගන්න ආකාරයේ හොයාගෙන යන තැනදී හම්බෙන දෙයක්. පුංචි උදාහරණයක් කරන් බලන්න මේ විදිහට අ ලාරුචීරිය නැත්නම් පුක්කුසාති සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ වගේ අය සතිපට්ඨානය ගැන ඉගෙනගෙනවත් නැහැ, දන්නේවත් නැහැ. පංචපාස්කන්ධ ගැනත් නැහැ. පටිසමුපාදය ගැනත් නැහැ. අපි දන්න කිසි දෙයක් දන්නේ නමුත් සත්‍ය අවබෝධය කරා යන තැනදී වැඩුණේ සතිපට්ඨානයි. සත්‍ය අවබෝධය කරා ගිය තැනදී අවබෝධ කරේ පටිච්චසමුප්පාදේ. ඉක්මෙවි පටිච්චසමුප්පාදේ. පිරිසිදු දැක්ක පංචීපාදනස්කන්ධය. නමුත් සතිපට්ඨානය කියන දේ ඒ කියන්නේ ඒ අවස්ථාවේ අර පුසානසේ සෝතපන්න වෙන අවස්ථාවේ බාහිදාරු කිරහත් වෙනකොට උපසත්ති අනාගාමී වෙනකොට අර කිසි දෙයක් අහලා දැනගෙන නේ වචන ටික දන්නේ නේ ඒ ටිකේ මොකද්දවත් දන්නේ නේ. හැබැයි වැඩුනේ මොකද්ද? සතිපට්ඨානෙ. දැක්කේ මොකද්ද? පටිච්චසමුප්පාදය. එහෙනම් බලන්න දැන් අපි ගොඩක් වෙලාවට අර වචන ටිකක් එකම එල්බගෙන අපි යමක් හොයාගෙන යනවා. හැබැයි අපිට චින්තනයක් පිණිසේදී අවශ්‍ය මොකද අපේ නුවණ එච්චරටම වර්ධනය නොවෙච්ච නිසා. ප්‍රතිපදාවක් පිළියෙල කරනකොට ප්‍රතිපදාවේදී අපි සත්‍ය හොයන තැනදී ওই සියලු දේවල් ප්‍රායෝගිකත්වයෙන් හම්බෙන දෙයක් අපිට මට මම මුල් වෙලා මට මම වැඩිහත් වෙලා මට කරන්න යමක් තියෙනවා මම යමක් යම් වැඩ පිළිලක් මම කරගෙන යනකොට මම මුල් වෙලා යමක් කරගෙන යනකොට නුවණ වර්ධනය වෙන්න වර්ධනය වෙන්න හැම දේ තමයි මම කියන කාරණාවේ තියෙන බොරුව අන්න එතනදි තමයි මාර්ගයට යමු වෙන්නේ මම කියන කාරණාවේ බොරුව හැම වීමත් එක්ක අන්නේ ප්‍රතිපදාව තමයි සර සම්පූර්ණයෙන්ම බුද්ධ දේශනාව තුළ අන්තර්ගත. එතකොට ඒක වැඩින ප්‍රතිපදාවක්. වැඩින ප්‍රතිපදාවේදී මමත්වය කියන කාරණා වැරදි බව හම්බ වෙන්නේ. එහෙනම් වැරදි ප්‍රතිපදාවේදී මට ඒක මැදිහත් වෙලා දිගට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම මැදිහත් වෙලා කරනවා නම් එතන මමම ඉන්නව අවබෝධ කරා ගිහිල්ලා නැහැ. එහෙනම් අපිට අවබෝධය කරා යනකොට මූලිකව අනිත්‍යභාවය හම්බ වෙන දේ තමයි දුක්ඛ අනාත්ම කියන ස්වභාවයට යොමු වෙන්නේ. සමුදය හොයාගෙන යනකොට අනිත්‍යභාවය හම්බ වෙනවා. සමුදේ හොයාගෙන එනකොට හරියට සමුදේ හම්බ වෙද්දී ආරණ්‍යය හම්බ වෙද්දී අනිත්‍ය භාවය හම්බ වෙද්දී එතන හමු වෙලා තියෙන්නේ මම කියන කාරණාවේ වැරද්දදී. ඉතින් ආයේ මට දෙයක් කරන්න පුළුවන් වේද? මම හිතියොත් මම දෙය කරන්නේ අන්න මග තමයි දකින්නේ මාර්ගයටයි යමු වන්නේ සත්‍යය අවබෝධ කර යමු වෙන්නේ. ඒ ප්‍රතිපදාව සම්පූර්ණයෙන් තමයි මේ දේශනා විග්‍රහ වෙන්නේ. හැබැයි ඒක ඒ විග්‍රහය තේරුම් ගන්න යෝනිසෝ මනසිකාරය කරන්නේ අන්න ඒ සඳහා අපට මේ සියල්ලක්ම අවශ්‍යයි මොකද විශේෂත්ව කරයන්නේ එකත් එක්ක ඉතින් අපට මූලික මුල් දේ කරන්න තියෙන්නේ මම මුල් වෙලා පිරිසිදු වෙන තැන තමයි එතනදී සමුදය හම්බ වෙන එක හරියට සමුදය හම්බ වෙනකොට හේතුපටි ධර්මය හම්බ වෙනවා හේතුව හම්බ වෙනවා මේ ඇතිකල්ලි මේ වේණියයි හම්බ වෙනවා අනිත්‍ය භාවය හම්බ වෙනවා ඒක හම්බුණා නම් දුක් භාවය භාවය වෙනවා ඒක හම්බ වෙනවා කියලා කියන්නේ මම කියන ඉදීමේ වැරද්ද හම්බ වෙනවා එහෙනම් එතනින් එහාට මම යමක් කරනවා කියන කාරණාව යෙදෙන්නේම නැහැ එතන තියෙන්නේ මාර්ගය තමයි දෙයියම වෙන්නේ අපට හැම වෙලෙම තියෙන්නේ මේ පිළිසිඳ හොයන වැඩ පිළිවෙල හැබැයි ඒකට මූලික න්‍යාය අපි තේරුම් ගන්න විචක්ෂණය කරන විමසලා වටහා ගන්න අවශ්‍යයි. ඒ සඳහා මේ සියලු දේවල් ඕනේ. ඒ කාලේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බාහිර දාර්ශනිකයේ පුක්කුසාති වගේ ඒ මහා ප්‍රඥයන්ට ඒ වැඩපිළිවෙල සසර පුරුදු කරගෙන ආව නිසා තමයි ශනිකවම මේ දහම දකින්න පුළුවන්කම ලැබුණේ. මේ දහම දකින්න ප්‍රතිපදාවට අර කිසිම ප්‍රඥප්තියක් හදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපට මේ දුක පිළිසිඳ හොයන සමුදය හොයන වැඩ පිළිවෙල මූලික තැන ඉඳලා කරගෙන යනකොට අර සියලු දේවල් මඟට අදාළ දේවල්. හැබැයි අපි ඒක තේරුම් ගන්න නුවණින් ඉමසීම මඟට අදාළ අංගයක් හැටියට මම නුවණින් ඉමසීම කරන්න වෙනවා. ඒ කාරණාවේ දහම් පරියාය තේරුම් ගන්න ප්‍රායෝගික පුරුදු කරනකොට අපිට හැම වෙලෙම තියෙන්නේ නැතිවීමක් නැත්නම් අර බෙදලා වෙන් කරපු අජත්ත බහිද්දා එකට වැඩි වීමක් නැත්නම් සමුදේ වය එකට වැඩි වීමක් අඩුම වය නිරෝධය කියන එකවත් තේරුම් ගන්න බෑ අපට එහෙම. සමුදයක් විතරයි අපට යොමු වෙන්න පුළුවන්. නිරෝධය නුවණට අහු වෙන්නේ. නුවණට අහු වෙනකොට නුවණ මග්ගට අහු වෙන්නේ. නුවණ මගේදී නම් මගේදී අනාත්මව හම්බ වෙන්නේ. අපිට මේ සමුදයක් තමයි හොයාගෙන යන්න තියෙන්නේ. වටහා ගන්න ඉවසන දෙයට තමයි අර කිය සියලු දේවල් අදාළ වෙන්නේ ප්‍රායෝගිකත්වයෙන් හුරු කරනකොට අපිට සමුදයක් තමයි මම මැදිහත් කියලා කරන්න තියෙන වෙන කිසි දෙයක් නෙවෙයි. පිරිසිදු හොයන දේ සහ පිරිසිදු හොයනකොට සමුදේ හම් වෙන කාරණා. දෙතේරුවත් සරණයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අජත්ත බහිද්ද කියලා දෙකකට බෙදා ගන්න නැතුව ඒක තරමකට හරි යෝනිසෝමනසිකාරය කරන්න ස්වාමීන් වහන්සේ මේ දැන් අපි හිතුවොත් මේ මම කියන්නේ සංකල්පයක් තමා විසින් සකස් කරගත්ත එතකොට බාහිර තියෙන මලත් ඒ වගේමයි එතකොට ඒක ඇත්තටම තමා තුලින්ම එන දෙකම එන්නේ තමා තුලින් නිසා එතන අජත්ත බහිද්ද කියලා බෙදාගන්න එක වැරදි කියලා වගේ එහෙම නියුණුස මනසිකාර්ය කරොත් ස්වාමීන් වහන්සේ දැනට ඒක එහෙම හරිද කියලා දැනගන්න හුවේ. දරුවන් සරණයි. දරුවන් සරණ ඒක මෙහෙමයි මූල ආරම්භයක් හැටියට අපිට යම් කිසි මට්ටමකට හොඳයි මූලික දේට. නමුත් අපි ධර්මාරියත් එක්ක කතා කරනකොට අනාත්ම භාවය වෙන ප්‍රකට වෙන එතකොට අනාත්ම භාවය ප්‍රකට වෙන සැනදී මේ ඔය පැනවීම ඉක්ම වෙන ඉක්ම වෙන දෙයක් මම මැදිහත් වෙලා ඒ කියන්නේ මම පැනවීම ඉක්ම වෙන්නේ එහෙනම් ඒ පැනවීම ඉක්ම වීමත් එක්ක අජත්ත බහිද්දා කියන ওই දේ ඉක්ම වෙන බව හම්බ වෙන්නට ඕනේ මමම මට හිතීම තුල අජත්ත බහිද්දා කියන කාරණාව ඉක්ම වෙන්න ඒක එක වැරදි කියන එක අපේ තුල සාමාන්‍ය තේරුම් ගැනීමක් එක තියෙන්නේ ඒ මොකද ඒත් මමමයි මොකද අපි හිතුවට බාහිර කියන එකත් මමත් එක්ක යොමු වෙන්නේ කියලා මම ඉන්නවනම් අපට අනිවාර්යයෙන්ම බාහිර පැනවිලාමයි තියෙන්නේ. කියන්නේ මම ඉන්නවනම් බාහිර පැනවිලා අපට කල්පනා කරන්න පුළුවන් මේ බාහිර පැනීම මෙහෙමයි කියලා. නමුත් ඒ කල්පනාවක් උනාට මම පැනවෙච්ච නිසා බාහිර පැනවිලා. හැම වෙලෙම තියෙන්නේ මම පැනවෙච්ච මම පැනවීමත් එක්කයි බාහිර පැනවෙන්නේ. හැබැයි මම පැනවීමේ තියෙන වැරද්ද හම්බ වෙච්ච තැනදී අන්න එතන තමයි හරියට මාර්ගය. එතන තමයි අජට මහිත එකට කියන කාරණා. එතන තමයි සමුදේ වැඩිලා මේ ආරණ්‍යයට යොමු වෙන තැන. ඒ කියන්නේ මම පැනවීම ඉක්මවීම. එතකොට බහිද්දත් මම නේ පැනෙන්නේ. ඒ බහිද්ද පැනුනේ මම පැනවීම නිසා ඒක හරි. බහිද්ද පැනුනේ මම පැනවීම නිසා. ඒක මූලික දේ මේ දෙයේදී හරි. ඒ ආර්ය දර්ශනීය කියවෙනකොට මම පැනවෙච්ච නිසානේ වහිරිද්දාවත් පැනවිලා තියෙන්නේ. මමත් එක්කමනේ මේක තියෙන්නේ. මම පැනවීම ඉක්මවනවා. මම පැනවීම වැරද්ද හම්බ වෙනවා. අනිත්‍ය ලක්ෂණියත් එක්ක අන්න අදිට වහිරිද්දා දෙකම එකට ප්‍රායෝගිකත්වයක් එක්ක මම පැනවීම වැරද්ද හම්බ වෙනවා. මම පැනවීම වැරද්ද හම්බුණා නම් අය බාහිර පැනවීම කතා කරන දෙයක් නෑ. මොකද මමට මට සාපේක්ෂව බාහිර පැනවීම තියෙනවා. ඒතර මූලාරම්භයක් හැටියට අපට අර කාරණාව මම පනවගත්ත දේත් එක්ක බාහිර පැනවෙනවා කියලා තේරුම් ගැනීම හරි. හැබැයි ප්‍රායෝගිකත්වයට අපි යමුකොට මම පැනවීම ඉක්ම වෙන නිසා මම පැනවීම නොයදෙන නිසා බාහිර පැනවීම නිස් කතා කරන දෙයක් යන අජත භාජන සියලුදී ඉක්ම වෙනවා. ඉතින් අපි ඒ සඳහා ඒ කාරණාවත් එක්ක යොමු වෙන්න ඕනේ. ඊටවස්සරල. හොඳයි ශානි සාසාද මේ මම ඉතින් ප්‍රශ්නයක් අහන්න තියෙනවා ස්වාමීන් වහන්සේ අර මම මතකයි අර අතීත හේතවෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතවෝ පංච ආයතින් ඵල පංචකං කියලා එහෙම බලන ක්‍රමයක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ පරිච්ඡම්පාදේ. ඒක අපි අර අතීත වර්තමාන කියලා කාලපරයකට අහුනින්ද ඒක එහෙම ගන්න විදිය වැරදිද ස්වාමීන් වහන්සේ? ඊතරවසන් මේක සම්පූර්ණයෙන් වැරදි. ඒක ඇත්තටම මූලික බුද්ධ වචනේ තියෙන එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ මූලික බුද්ධ වචනේ තුල තියෙන්නේ ඕක හොඳට බලන්න පුළුවන් අපට තවත් විදිහට කතා කරනකොට ඥානවත්තු සූත්‍රය සහ ဒုတိ ය ඥානවත් සූත්‍රය අසුර කරගෙන මේ කාලත්‍රය ගැන කතා කරනදී ඥානවත්තු සූත්‍රය ဒုတိ ය ඥානවත් සූත්‍රය තුල තියෙන්නේ හැම එකක්ම තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒ තමයි බුදුජාන සූත්‍රයේ තියෙනවා ඥාන 77ක් පිළිබඳව. ඥාන සූත්‍රයේ පැහැදිලි කරනවා ණය පැමිණෙවි බැලීමක් පිළිබඳව. ඥාන 77 දී ඒ දැන් පත්‍ය වශයෙන් ගත්තාම 11ක් තියෙනවා. විද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍යෙන් විඥාන කියලා පත්‍ය වශයෙන් 11. මෙන්න මේ කාරණාවේදී අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇත කියන කාරණාව ප්‍රතිපන්න අපට මේ දැන් ප්‍රත්‍යක්ෂයට එක බලනකොට මේක පළවෙනි ඥානයි. අවිද්‍යාව නැති කල්ලි ජරා මරණය නැත ඇති බව මොන දෙවෙනි ඥානයි. ඊළඟට ඔන්න උපකල්පනීය. මේක පදනම් වෙන උපකල්පනීය. අතීතේ ජරා මරණ තිබිච්ච නිසා අතීතේ අවිද්‍යාව නිසා ජරා මරණ ඇති වුණා. තුන්වෙනි ඥානයි. අතීතේ යති අවිද්‍යාව නැති නිසා ජරාව නැති වුණා. හතර වෙන. ඇති බව හම් වෙනවා. අවිද්‍යාව නිසා ජරා මේ මේ සංඛාර ඇති වෙනවා. අනාගතයේ අවිද්‍යාව සංඛාර, අවිද්‍යාව සංස්කාර නැති වෙනවා. ඔන්න ඥාන 6යි. මේ වටහාගත නුවණ අනිත්‍ය බව, සංකත බව, මෙයත් මාර්ගදාචිරියක් බව හම් වෙනවා 7යි. ඔය විදිහට පත්‍ය වශයෙන් 11 තැනට දැම්මහම 77යි. ඔය 77ම ඥානීය පිළිබඳ විග්‍රහ කරනවා. ඔය 77 හම්බෙන්නේ නේ කාලච්ඡේදයට පස්සේ. ඔය ඔය විදිහට පාඩේ සමුපාදේ මේ අතිකරින් මේ හම්බෙන්නේ නේ කාලච්ඡේද දැම්මට පස්සේ. කාලච්ඡේද දැම්මට පස්සේ අතීත හේතු ඒවා අයියෝ දැන් නැහැනේ. අතීත හේතු ඒවා නිසා මේ පද. එහෙනම් මේ අතිකල්ලි මේ මේ කියන්නේ හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඥානවතු සූත්‍රය පැහැදිලි කරනවා ණය පමුණුවා ගලපා බැලීම. වර්තමානයේ ප්‍රත්‍යක්ෂයේ අපට හම්බ වෙච්ච කාරණාව පටිසමුපාදයේ හොයනකොට කියන්නේ ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ ජාතිය විරෝධයෙන් ජරා මරණ නැති බව මෙන්න මේක හොයනකොට මේක ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ණය පමුණුවනවා ගැළපීමක් තමයි අතීතයේ තිබුණේ ඕක අනාගතයේ තියෙන්නේ ඕක ඔය ඔය ඔය ඔක්කොම තියෙන්නේ මේ පත්‍ති සියල්ලටම එකකට නෙමෙයි දැන් අද අපි කඩනවා කොටසක් හේතු පහක් හේතු ටිකක් අතීතේ තව හේතු ටිකක් අනාගතේ මේ හේතු අතීතේ වල මේ ඵලයේ වර්තමානයේ ඔහොම දෙයක් බුදුරණවහන්සේ දේශනා කළේ නැහැ බුදුරණවහන්සේ මේ හැම එකක්ම ප්‍රත්‍යවසින් දකින එක කියන්නේ ඉතින් ඇත්තටම ඕක ලෞකික දිට්ඨියත් එක්ක පටිසමුප්පාදේ ගලපන්න ගිහිල්ලා මේ ඇතිවෙච්ච සද්ධර්ම ප්‍රතිරූපක ඒ සද්ධර්ම ප්‍රතිරූපකේ අපට මූලික දෙයක් හම්බ වෙනවා හැබැයි ලෝකේ ලෞකික දිට්ඨියත් එක්ක නුවණත් එක්ක මේ ධර්මයේ මූලික බුද්ධ වචනේ අධ්‍යයනය කරනකොට ඒ වගේ තියෙන අසාරත්වය ඒ වගේ තියෙන නිස්සාරත්වය ඒ වගේ තියෙන සාවද්දී භාවයේ මේ මූලික බුද්ධ වචනේට යොමු වෙච්ච කෙනාට හම්බ වෙනවා මූලික බුද්ධ වචනයට යොමු නොවීමත් එක්ක සද්ධාර්ම ප්‍රතිරූපක සද්ධර්මීය වශයෙන් හම්බ වෙනවා. අන්න ඒ නිසා තමයි ඇත්තට මේ ධර්මයේ අද ගොඩාක් සමාජය තුළ මේ බුද්ධ වචනය බුද්ධ වචනය කියන්නේ මොකද්ද කියන කාරණාව වටහාගෙන නැහැ. බුද්ධ වචනය කියලා කියන්නේ වෙන කෙනෙකුගේ අර්ථ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කාලෙන් පැහැදිලි කරනවා මේ ධර්මයේ වගේ දේවල් මතුවෙනවා කියලා ඒ කාලේ 2500 කට කලින් නුවණ පිරිහිච්ච මේ යුගයේ වෙනකොට ධර්මයක් ඉතිරි වෙනවා කියන එක මේ විදිහට බුද්ධ වචනයටම යොමු වෙනවා කියන එක කොච්චර ඊටාම උතුම් අවස්ථාවක් කියන්නේ කලාවතුරකින් සිදුවෙන අවස්ථාව. සම්පූර්ණයෙන්ම යොමු වන්නේ මේ බුද්ධි හීන නැත්නම් ප්‍රඥා හීන යුගයක් වෙච්ච මේ කාලේ අර සද්ධර්ම ප්‍රතිරූපකේ මොකද ඒක ලස්සන තේරෙනවා. උදාහරණයක් හතරක් වගේ දී මතුනහම හතරක් අතුරුදහන් වෙනවා. අන්න ඒ වගේ ධර්මයේ වගේ දේ මතුවෙච්ච තැනදී ධර්මයේ අතුරුදහන් වෙලා යනවා. ධර්මයේ කතා වෙන්නේ ධර්ම ප්‍රතිරූපකයේ ධර්සනක් තියෙනවා. ඇයි ඒක තේරෙනව? තේරෙන්නේ කුමන නිසාද? අඥානකම නිසා, නුවණ මදකම නිසා. දැන් සමහර ලාවට මගේ සමහර අය අහනවා මේ යුගයේ නුවණන්තය වැඩි වෙන ඒ කාලට වඩා. ඇයි අපට එහෙම හිතෙන්නේ? හිතෙන්නේ මේ යුගයේ දැන් ඒ ඒ කාරණාව හිතේ විද්‍යාවේ දිනුවොත් එක්ක මේ යුගයේ ඒකාග්‍ර නෝන වැඩි කියලා පුංචි උදාහරණයකට සරල ප්‍රාථමික මට්ටමේ උදාහරණයක් ගත්තොත් එහෙම අපි ඒ කාලේද නෝන වැඩි මේ කාලේද කියලා අපිට බලන්න පුළුවන් මේක ඇත්තටම ප්‍රාථමික උදාහරණයක් එච්චරටම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක් ඒ තමයි දැන් අද අපට තියෙන මේ නවීන තාක්ෂණයත් එක්ක දිනු වෙලා අපිට පුළුවන් උඩින් යන්න. හෙලිකොප්ටරයකින්, ගුවන් යානයකින්, ජෙට් එකකින් උඩින් යන්න පුළුවන්. එච්චරට නවීන තාක්ෂණයේ දියුණුනේ මොකද්ද? දියුණුනේ භෞතික වස්තුවක්. භෞතික වස්තුවක් ඒක දියුණු කරලා ඒ දියුණු කරපු නිසා උඩින් යන්න පුළුවන් අපට. ඒ කාලේ මිනිස්සු දියුණු කරේ හිත. තමන් හිත දියුණු කළා උඩින් ගියා. අද කාලේ භෞතික දේ දිනු කරගෙන අපි භෞතික දේත් නේද උඩින් යනවා. එතකොට මේ කාලේ දිනු භෞතික දේ ඒ කාලේ දිනු මානසික දේ. මුළු මිනිස්යාගේ මනසයි දිනු. බුද්ධියයි දිනු ඒ කාලේ. අද කාලේ දිනු භෞතික වාසය. අද අපිට පුළුවන් මම ඔබේ ස්කයිප් සාකච්ඡාව කරනවා දුර ශබ්ද අහනවා. මොකක් මුල් කරගෙනද? කම්පියුටර්, ෆෝන් එක මුල් කරගෙන දුර ශබ්ද අහනවා. මොකද දිනුනේ? භෞතික විද්‍යුදු. ඒ කාලේ ඒ කාලේ දිබ්බසෝත තමා තුළම දියුණු කරගත් දිබ්බසෝතේ නිසා ඈත දෙය අහනවා. ඒ කාලේ දියුණු නුවණ මේ කාලේ දියුණු භෞතිකය. දැන් අපිට පුළුවන් ඈත තියෙනදී බලන්න. මොකෙන්ද බලන්නේ භෞතිකයේ. ඒ කාලේ දිබ්බ චක්‍රේ. තව ඒ කාලීට වඩා දේවල් තිබ්බා. ඒවට භෞතිකයේ හොයාගෙනවත් නෑ. අනුන්ගේ හිත් බලන්න පුළුවන්. අද හොයා කරන්නේ. ඒ වගේම ජලය ඇවිදින්න පුළුවන්. බිත්ති විවිධ යන්න පුළුවන්. අද හොයා කරන්නේ එහෙනම් ඒ කාලේ මිනිස්සු දියුණුයි. මේ කාලේ දියුණුනේ අන්න නොදියුණු මනසට නොදියුණු ලෝකෙට දියුණු මනසට ඉස්මතු කරලා පෙන්නපු ධර්මයේ නොහැටෙනකොට ධර්ම ප්‍රතිරූපකයන් එනවා. ධර්ම ප්‍රතිරූපකයන් එනකොට ඒ ධර්ම ප්‍රතිරූපකයේම හරි බව හම්බ වෙනවා. ඇයි මනස නොදියුණු නිසා. මූලික බුද්ධ වචනයට යොමු වෙන්නේ නැහැ. මූලික බුද්ධ වචනේ යොමු වෙච්ච තැනදී අර සියලු දේවල් තුල තියෙන වැරද්ද ඒ සියලු දේවල් ධර්ම ප්‍රතිරූපකයක් බව විතරයි හම්බ වෙන්නේ. බලන්න උද්දරණාහ දෙන උදාහරණ හතරක් වගේ දෙයක් මතුවෙනවා. හතරක් වගේ කියන්නේ නම් අපි ගත්ත ඉමිටේෂන් අද කාලේ තියෙන ගණන් අඩුයි. ඉමිටේෂන් මතුනහම කෙනෙකුට හොයන්න බෑ මොකද හතරක් කියලා. හැබැයි අරක ගණන් අඩු නිසා ඒකට යමු වෙනවා. හතරක අවශ්‍යතාවයත් එක්ක ලාභයට ගන්න පුළුවන් නිසා. අන්න ඒ වගේ තමයි ඉක්මනින් වැටහෙන තේරෙන තමන්ගේ කෝරට හම්බ වෙන දෙයක් ධර්ම ප්‍රතිරූපකයේ තියෙනවා. මූලික බුද්ධ වචනයේ යොමු වෙන තාක්කල්ම ධර්ම ප්‍රතිරූපකයේ හරි බවමයි හම්බ වෙන්නේ. මේ මූලික බුද්ධ වචනයේ හරියට අධ්‍යයනය කරලා තේරුම් ගන්න තැනදී ධර්ම ප්‍රතිරූපකයේ සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් බව හම්බ වෙනවා හරියට හරි නිවැරදි හතරන් හම්බුනහම අර ඉමිටේෂන් ටික විසික් කරලා දානවා වෙන කෙනෙකුට දෙනවා විසික් කරලා දාන කිසි පොඩ්ඩක්වත් වටින්නේ නැහැ ඒ ඊවා ඉමිටේෂන් හතරන් වගේ දේවල් අන්නේ වගේ තමයි නිවැරදි ධර්මය හම්බ වෙනකොට ධර්ම ප්‍රතිරූපකය කියන්නේ හිස් දෙයක් බවට පත් වෙනවා ඉතින් ඒ නිසා තමයි මේ ධර්මයේ ඉගෙන ගැනීමේ වැදගත්කම තියෙන්නේ නැත්නම් ධර්ම ප්‍රතිරූපකම තමයි අද ඉස්මතු වෙලා ඉන්නේ. ඒකයි මූලික බුද්ධ වචනේ අපි මේ දහමට යොමු වෙන්න ඕනේ. ඒ සඳහා අපට මේ සියලු දේවල් අපි යොමු කරගන්නට ඕනේ. ත්‍රිවන් සරණයි. පෙරවසන ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඒක ගොඩාක් පැහැදිලි මටත් උවමනාවක් තිබ්බා මේ මේ වගේ ප්‍රශ්න මේ අපි ඉන්න පිරිසට යොමු කරලා ඒ තියෙන සැකසංකා දුරු කරන්න මම හිතන්නේ වංශේ මම ඊටමත් පැහැදිලිව ඒ කරුණු ඉදිරිපත් කරා අනිත් එක වංශේ මේ පරිසම්පාදයෙන් කියන්න හදන දේ ඵලයයි හේතුවයි දෙකම එකම වෙලාවෙ පවතින න්‍යාය මම හිතන්නේ ඒක අපි මේ හොඳ අවබෝධයක් ගත යුතුයි කියලා මට හිතෙනවා. මේ තව එහෙමනම් තව ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා යොමු කරන්න දෙවන් සර්ණයි. දෙවන් සර්ණයි ස්වාමීන් වහන්සේ අර කයින් ආ ප්‍රශ්නෙට සම්බන්ධයි. දැන් මලක් දැක්කා කියමු මලක් දැක්කම මල දකින මමයි මලයි මෙහෙම දෙයක් තියෙනවායි කියලා මේක සංකල්පයක් එතනින් පටිසම්පාදව සිදුවෙන දෙයක්. එතන පංච උපාදානස්කන්ධයක් හැදෙනවා. එය හැදෙනකොටම මේ පංච උපාදානස්කන්ධේ නැති වෙනවා. එය අන්තිම දෙයක්. එතකොට මගේ දෙයක් නොවේ මට ඇසුරු කරන්න බෑ මේක මගේ මට ඇතිවෙච්ච දුකක් කියලා අපිට ඒක නුවණින් විමසීමක් වෙනකොටත් අපි යම් ප්‍රමාදයක් තියනවා නේද එතන ඒ ප්‍රමාදය ගැන පාදා දිය හැකි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තට මෙතන මේ ඒ කියපු කාරණාවත් එක්ක එතන සම්පූර්ණයෙන් ඒ කියන එක නිවැරදි මාර්ගය නෙමෙයි. ඒ කියන්නේ මලක් දැකීම කියන්නේම පංච උපාදානස්කන්ධ සකස් වීම. දැකට පස්සේ නෙමෙයි. දැකීමම පංච උපාදානස්කන්ධ සකස් වීම. ඒ වගේම මට ඇති වෙන දුකක් නෙමෙයි දුක කියන්නේ. දැන් අපට දුක් තුනක් බුදුරේශනාවේ හම්බ වෙනවා දුක්ඛ දුක්ඛ ඊපරණාම දුක්ඛ සංඛාර දුක්. අපට හැම වෙලෙම දුක කියනකොට හම්බෙන්නේ මට ඇති වෙන දුක දුක්ඛ දුක්ඛ ඊපරණාම දුක්ඛ එක්ක. එක වෙනස් වීමෙන් නැත්නම් අකමැති දේ තියා ගැනීමෙන් දුක. නමුත් බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ අනිත්‍ය නිසා දුකයි කියනකොට මේ සංස්කාර වීම නම් වූ දුක මට එපා වීම නම් වූ දුක නෙමෙයි. මට එපා වීම නම් වූ දුක තුල මම ඉන්නවා ආත්මය තියෙනවා. නමුත් සංකාර දුක්ඛ බව තියෙනකොට මට එපා වෙච්ච දෙයක් එක්ක නෙමෙයි හම්බෙන්නේ. ඒ බව දැකීමම මම බව හම්බෙන්නේ. ඒ කියන්නේ මම බව හම්බ වෙනවා නම් මට එපා වෙන දුක නිර්වචනය හරියි. මම බව හම්බ වෙන්නේ නැතිනම් මට එපා වෙන දුක නිර්වචනය වැරදියි. එහෙනම් මට ඒ පාවින දුක නිර්වචනයක් නෙමෙයි එතන හම්බ වෙන්නේ. එතරම් ප්‍රමාදයක්. එතන මෙතන ඒ ඒ කියමු කාරණාවත් එක්ක ප්‍රමාදයක් සහ ප්‍රමාදේ විතරක් නෙමෙයි නිවැරදි මාර්ගයේ හම්බ වෙන්නෙත් නෑ. ඒක තමයි අර කලින් කාරණාජෝ මුකේ සමුදේ හොයන වැඩපිළිවෙල අපි හරියට කරගෙන යනවා නම් අපට ඇත්තටම මම සහ බාහිර කියන මේ කනවා ගැනීම මම පනවගත්ත කාරණාව මම වැරද්දක් හම්බෙනකොට පනව ගැනීම යෙදෙන්නේ නෑ. ඉතින් ඒ නිසා අපි මේ සමුදේ හොයන වැඩපිළිවෙලටම යමු වුණාම තමයි අපට ඒක ප්‍රායෝගිකත්වයක් බවට පත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේක තමයි මේ පටිච්චසමුප්පාදය කියන මේ ආර්ය න්‍යාය. ඇත්තටම මේ ආර්ය න්‍යාය ගැන අපි ගොඩාක් කල්පනා කරන්නට ඕනේ. මොකද මේ ඉමස්මින් සති ඉදං හෝති කියන මේ ආර්ය න්‍යාය අද කතා වෙන්නේ නෑ. මොකද අපි හැම වෙලෙම කියනවා මේ හතිපත් මොකද්ද මේ පටිසමුපාය සමුදයක් හොයන්න කියලා. මේ කොහොමද ඒක හොයන්නේ? බුදුරජාණන් වහන්සේ පටිසමුපාද කියන්නේ මොකද්ද? පච්චේ පච්චුපන සූති ලස්සනට කියලා දෙනවා. හතමච්ච වික්‍රේ පටිසමුපාදෝ. පටිසමුපාද කියන්නේ මොකද්ද? ඊමාස් පිළිසතේ ඉදම් හෝති ඊමාස් උප්පාදා ඉදම් උපජ්ජති. ීමස්මින් වසති ඉදම් හෝති නහෝති ීමස්ස නිරෝධා ඉදම් නිරෝධිත ඕන්න ඔකට පටිච්චසමුප්පාදේ කියන්නේ වෙන දෙයකට නෙමෙයි. එහෙනම් ඕක ඉස්සර තේරුම් ගන්නට ඕනේ. එහෙම නැත්නම් පටිච්චසමුප්පාදේ කියලා අපි එක එක දේවල් හොයනවා. ඔන්න රූපේ හම්බුණා රූපේට හතර මහා ධාතු. හැබැයි අපි බලන්න ඕනේ පටිච්චසමුප්පාද න්‍යාය හම්බෙන්නේ හද කියලා. හතිපට්ඨානේ පුරුදු කරන ඔන්න කායන පස්සනාව කරගෙන එනවා. පොඩු කරගෙන යනකොට ඔන්න හම්බ වෙනවා ආ දැන් මෙතන මම කියලා කෙනෙක් නෙමෙයි ඉන්නේ කෙස්ලොම් නිදත් එකක් තියෙන්නේ කෙස්ලොම් නිදත් එක නිසා තමයි මම හම්බ වුනේ එතකොට ඔතන ආරණ්‍යය තියෙන බලන්නට ඕනේ ඔතන ආරණ්‍යයක් නෑ ඔතන තියෙන්නේ කෙස්ලොම් නිදත් සම්මස්තික හම්බ වෙනකොට මම හම්බ වෙලා නෑ මම හම්බ වෙන එක උපකල්පනය කරන්නේ අර අර මම කියන එක හම්බුනේ මේ ටික නිසා කියලා මේ ඔක්කොම උපකල්පන මේ ඔක්කොම සංකල්පන හැබැයි ආරණ්‍යය හම්බ වෙලා නෑ මේ ආර්ය න්‍යාය හම්බ වෙන්නේ පටිසමුපාදයට එක්ක. පටිසමුපන්න ධර්මات එක්ක. මෙතන මේ ඇති කල්ලි මේ වේ කියන න්‍යායන හොඳට කල්පනා කරනවා. අද ගොඩක් මේක ගැන කල්පනා කරන්නේ නේ. මූලික බුද්ධ වචනේ බුද්ධ වචනේ මූලිකම හරිය ප්‍රධානම හරිය පටිසමුපාද න්‍යාය. සෝතාපන්න වෙන කෙනෙක් තුල අංග අපි හතරක් අත හතර විතරක් කතා කරනවා. හතර තමයි අපට ප්‍රකට වෙන්නේ ලෝකයට ප්‍රකට වෙන්නේ බුද්ධි ධම්මේ සංඝී අවිච්ඡප්පසාද අරියකාන්ත සීලය අපි විතර කතා කරනවා. පංච බහේර සූත්‍රයේ තව විග්‍රහ කරලා පෙන්නනවා මේ ආර්ය න්‍යාය පිළිබඳ නුවණ. මේ ආර්ය න්‍යාය පිළිබඳ නුවණ නිසා තමයි බුද්ධි ධම්මේ සංඝී අවිච්ඡප්පසාද අරියකාන්ත සීලයට යමුවන්නේ. ආර්ය න්‍යාය නුවණ තමයි ීමස්මින් සති ඉදං හෝති ීමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන් නොහෝති ඉමස් නිරෝධා ඉදන් නිරුද්ධති මෙන්න මේ කාර්ය න්‍යාය පිළිබඳව මෙන්න මේක තමයි ඇති වෙන්නට ඕනේ අද මෙන්න මේක අපි කතා වෙන්නේ මොකද හේතුව ඒක කතා කරන්න අද ධර්ම මූලික ධර්ම වචනයට යොමු අවශ්‍යයි මූලික බුද්ධ වචනයට යොමු අවශ්‍යයි එතනදි තමයි මේ න්‍යාය හමු වෙන්නේ පටිසමුප්පාද න්‍යාය හමු වෙන්නේ ඒ නිසා මේ ගැන අපි ගොඩාක් කතා කරන්නට ඕනේ. මේ මේ ඇත්තිකල්ලි මේ වේ කියන එක. ඇතරම හොඳට කල්පනා කරලා බලන්න මේ කාරණාව පිළිබඳ අපි හැම පැත්තකින්ම මේ ඇත්තිකල්ලි මේ වේ කියන්නේ මේ සම්බන්ධයෙන් නොතේරුම්කම නිසාද මන්ද ප්‍රශ්නත් ගොඩාක් වෙලාට ඇහෙනව අඩුයි. ඒ කියන්නේ මේ ඇත්තිකල්ලි මේ වේ කියනකොට හේතුවත් ඵලයක් මෙහෙම වෙලා තියෙන්නේ. අතමේ සූත්‍රයේ ලස්සනට පැහැදිලි කරනවා මේ අනාත්ම භාවය හොඳට හම් වෙනකොට හේතුඵලයේ දෙකම හේතු සුද්ධිට්ඨෝ හෝති හේත සමුප්පන්නාදී ධම්මා මේ දෙකම හම්බ වෙනවා. එකක්වත් උපකල්පනයක් නෙමෙයි. හේතුව කල්පනාවක් විතරක් නෙමෙයි. දෙකම හම්බ වෙනවා. කල්පනාවක් නම් කල්පනා කරන්නේ ඉක්ින්නවනේ. ආත්ම භව හම්බ වෙලානේ. උපකල්පන කරන්නේ උපකල්පනයක් හම්බ වෙලානේ. ආත්ම භව හම්බ වෙලානේ. නමුත් මෙතන මේ හේතුවත් ඵලයක් දෙකම හම් වෙන තැනදී මේ ඇතිකල්ලි මෙවේ කියන කොට කල්පනාවකට උපකල්පනයකට මේ ප්‍රඥප්තියකට ඉඩ නැහැ කාලත්‍රයක් ඉක්ම වෙනවා මෙන්න මේකයි ආරණ්‍යය අපි මොන ප්‍රතිපදාවක් මොන විදිහේ වැඩපිළිවෙලක් කරත් ඔය න්‍යාය හම් වෙන්නේ නැතිනම් ඒ ප්‍රතිපදාව ඒ වැඩපිළිවෙල බුද්ධ වචනේ මත පාදක වෙච්ච දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආර්ය න්‍යාය නුවණ වැඩ වැඩපිළිවෙලක් නෙමෙයි පටිසමුප්පාදයේ හම්බෙන වැඩපිළිලක් නෙමෙයි. පටිසමුප්පාදයේ හම්බෙන නුවණ වැඩෙන වැඩපිළිලක් බවට පත් වෙනට නම් ඔන්න ආරේ න්‍යාය හම්බෙන්නට ඕනේ. ඉමස්මින් සතේ ඉදං හෝති ඉමස්සුප්පා ඉදං උප්පජ්ජති කියන න්‍යාය. ඒ නිසා හැමෝටම ගලපලා බලන්න පුළුවන් තමන් කරන ප්‍රායෝගිකත්වයත් එක්ක තමන්ට හම්බ වෙන හේතුඵල ධහම මේකට හම්බ වෙනවද කියලා මේ න්‍යායට හම්බ වෙනවද කියලා මේ න්‍යායට වැටෙනවද කියලා මේකට වැටෙන්නේ නැත්නම් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නපු න්‍යාය නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්න පටිසමුප්පාද නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්න හතිපට්ඨානේ ප්‍රායෝගිකත්වය නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්න පංචපාස්කන්ධයේ උදේවය නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්න සලායතනේ සමුදය නිරෝධය නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධාතු හේතුප්‍රත්‍ය වශයෙන් හම්බ වෙන න්‍යාය නෙමෙයි අපට මේකදී මෙහික හම්බුනේ නැතිනම් එහෙනම් මෙන්න මේ මේ ඇති කල්ලි මේ වේ කියන න්‍යාය හම්බ වෙනවා නම් අන්න එතන තමයි සැබෑවටම ප්‍රායෝගිකත්වය හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ಜಾතිපත්ති ජරාමරණ කියන කාරණාවට වගේම සියලු දේට එකට යොමු වෙනවා. අපි මේ ಜಾතිපත්ති ජරාමරණ කියන එක තමයි ගොඩක් අපි මේ ටිකේම සාකච්ඡා කරන්න තියෙන්නේ. නමුත් මේ සම්බන්ධයෙන් මේ ආර්ය ප්‍රධාන කරගෙන අපට ප්‍රකට වෙන කාරණා තමයි අර සියලු දේවල් පත්‍ය වශයෙන් කොටහක් හොයන්නේ. මූලික මේ ඥානීය. ඉතින් ඒ නිසා මේකට යොමු වෙන්නට ඕනේ. මේ සදහම තේරුම් ගන්න යමු වෙන්නට ඕනේ. මේක තේරුම් නොගත් නිසා තමයි මෙච්චර කාලයක් අපට සසර එන්න හේතු වුනේ. ඒ නිසා ගොඩාක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න යොමු වෙනවා නම් ගොඩක් වැදගත්. මොකද තවත් මොකද ඒක ප්‍රායෝගිකත්වයේ අපි කරපු කරන කාරණාවේදී බලන්න ගලපලා බලනකොට මේ ඇතිකල්ලි මේ වේ කියන දේ හම්බ වෙලාද කියලා. අන්න එතකොට අපට අපි තුල තියෙන අසත්‍ය භාවය අපිට ප්‍රකට කරගන්න පුළුවන්. අසත්‍ය භාවය ප්‍රකට වුණොත් තමයි සත්‍ය කරා යන්නේ. අසත්‍ය භාවය ප්‍රකට වුණොත් සත්‍ය කරා යන්නේ නැහැ. අපි සත්‍ය කරා ගිහිලා නම් අපට නැවත ධර්ම ශ්‍රවණි ධර්ම සාකච්ඡා අවශ්‍ය නැහැ. මොකද එනම් ඉදිරියටම ගිහිල්ලා අපි අපි තුල හැම වෙලෙම හැමෝතුලම තියෙනවා අසත්‍ය පදන මේක අපට හම්බ වෙන්නට ඕනේ ධර්ම ශ්‍රවණි ධර්ම සාකච්ඡාවකදී අන්න සත්‍ය කරා යන්න යමු වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව එක්ක අපි මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන ගියොත් අපි සියලු දෙනාටම ඔබට විතරක් නෙමෙයි ඔබටත් මටත් දැන් මේ ධර්ම සාකච්ඡාවේදී ඔබට කාරණා ඇහෙනවා වගේම මම කාරණා විමසලා ඉදිරිපත් කරනවා අපි දෙපාත්තටම මේ වැඩසටහන් තුළදී ප්‍රායෝගිකත්වයට දහම් වගට හේතු කාරණා හම්බ වෙනවා ඉතින් ඒ නිසා ඒ විදිහේ ප්‍රශ්න යොමු කරනකොට ඒ කියන්නේ අපට යොමු වෙනවා නම් ඒ ආරණ්‍යයත් එක්ක ගැලපෙන ඉදිරිපත් වෙන කරුණු ගොඩක් තව මේක සම්බන්ධයෙන් සාකච්ඡා කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා ඊට සරණයි. එවන් සාය ස්වාමීන් වහන්සේ. ආ හොඳයි ඊට සරණයි. හොඳයි ප්‍රශ්නයක් මොකක්ද? අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අජත බහිද්ද කියලා අපි දෙපැත්තකට බෙදා ගන්න නිසාමද මේ ඇතිකල්හි මෙය වෙයි කියන එක තේරුම් ගන්න බැරි වෙන්නේ කියලා මට දැනගන්න ඕනේ. මේ ඒ කියන්නේ ද්වৈতතාවය සකස් වෙන හින්දා නැත්නම් ස්පර්ශය මේ සකස් වීම නිසාද අපිට ඒක මෙය ඇතිකල්හි මෙය වෙයි කියන එක ඒක තේරුම් ගන්න මේ අමාරු වෙන්නේ කියලා තමයි දැනගන්න ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. චිරවසන්න මේ ඇති කල්ලි මේ වේ කියන න්‍යාය සම්පූර්ණයෙන් හම්බ වෙන්නේ ඇත්තටම දර්ශනීයටනේ දර්ශනීයට එන කම්ම එක හම්බ වෙන අපි කරා යන වැඩපිළිවෙල තමයි හොයාගෙන යන්නේ ඔය න්‍යාය හම්බුණා කියන්නේම හරියටම දර්ශනීයට යමු වෙනවා එතකොට එහෙනම් දර්ශනීයට යමු වීම සඳහා අපි මේ මාර්ගය හුරු කරනකොට මේ අජ්ජත් සහ බහිද්දා කියලා කියන්නේ අපි සත්‍ය දකින්න තුව ලෝකී පැවැත්මක් ගොඩනගාගත්ත දෙයක් අධ්‍යාත්මයක් සහ බාහිරයක් කියලා අපි ලෝකයේ තුල සත්‍ය නොදකින නිසා සත්‍ය කියන්නේ ආරණ්‍යය නොදකින නිසා ආරණ්‍යය නොදකීම කියන පදනම නිසා නিত্য සැප ආත්ම කියලා හම්බ වුණා නিত্য සැප ආත්ම කියලා හම්බවීමේ පදනමට තමයි අජ්ජත් සහ බහිද්දා හම්බ වෙන්නේ අජ්ජත් සහ බහිද්දා කියලා පැවැත්මක් නේ තියෙන්නේ අජ්ජත් බහිද්දා කියලා පැවැත්මක් පැවැත්ම තියෙන්නේ එහෙනම් පැවැත්ම හම්බ වෙන්නේ නিত্য සැප ආත්මය කියන පදනමට අවිද්‍යාව පදනමත් එක්ක එතන තියෙන ආර්ණ්‍යය නෙමෙයි. ආර්ණ්‍යය දර්ශනීය නෙමෙයි. ආර්ණ්‍යය දර්ශනීයට යොමු වෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම යොමු වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම යොමු වෙනකොට ආර්ණ්‍යය හම්බ වෙනවා. ආර්ණ්‍යයදී මෙන්න මේ ප්‍රඥප්ති සියල්ලක් ඉක්ම වෙනවා. එහෙනම් මේ සියලු පැනවීම ඉක්ම වෙන ප්‍රතිපදාව අන්න ඒක අජ්ජත් බහිද්දා කියලා මේ දෙකම එකට වැඩෙන ප්‍රතිපදාවක් පැහැදිලි වෙන්නේ. එතකොට ඇත්තටම මේක අපි වඩනවා නෙමෙයි. අපි වඩනවා නම් වඩන මම ඉන්නවනේ. එහෙනම් අපි අනිත්‍ය දැකලා නැහැ, අනාත්ම හම්බෙලා නැහැ, ආරණ්‍ය හම්බෙලා නැහැ. අපිට මම වඩන්න තියෙන්නේ මට හම්බෙච්ච කාරණා දුක පිරිසිදු හොයන දේ. හැබැයි වැඩෙනකොට තමයි මාර්ගයේදී කරුණු ටික හම්බෙන්නේ. මට කවදාවත් අධ්‍යාත්ම බහිත එකට වඩන්න බෑ. මට කවදාවත් ආරණ්‍යය දකින්නවා කියලා මම කරන්න බෑ. මට කරන්න පුළුවන් දේ තමයි මේ හටගන්න ආකාරය හොයන්න යමු වෙන එක. මොකද මට හටගත්ත දෙයක් හම්බ වෙන්නේ. හටගන්න දේ තුළ මට ආධ්‍යාත්මික බාහිර පැනෝ ගැනීමක් හම්බ වෙන්නේ. මෙන්න මේක මම හොයන්න යමු වෙන්නට ඕනේ. මම හොයාගෙන යන තැනදී අන්න මේ අනිත්‍ය ලක්ෂණයේ මේ හේතුප්‍රත්‍ය දර්ශනයේ මේ ආර්ය න්‍යාය ප්‍රකට වෙනකොට හම්බ වෙනකොට මොකද වෙන්නේ? අන්න එතනදි තමයි මේ සියලු ප්‍රඥප්ති ඉක්ම වෙන්නේ. මම කියලා ගැනීමත් එක්ක මේ බාහිර සහ මම කියන දෙකම පැනවෙනවා. මම ගැනීමත් එක්ක ඒ ගැනීම තුළම බාහිර පැනවිලා ඉවරයි. මට සාපේක්ෂ බාහිරක් යොමු වෙලා ඉවරයි. එහෙනම් මේ සීල පැනවීම වැරදි බව හම් වෙන්නේ මේ ආර්ය න්‍යායට. ආර්ය න්‍යාය දැනනකොට මේ සීල පැනවීම ඉක්ම වෙනවා. සීල ප්‍රඥාප්ති ඉක්ම වෙනවා. ඒ විතර නෙමෙයි අපි දැන් කතා කරන්නේ ජරා මරණ නාම රූප මේ සියලු ප්‍රඥාති අර නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයටයි කියන මේ සියලු අදිවචන මහා නිදර්ශනටි පැහැදිලි කරනවා අදිවචන ප්‍රඥාති පැනවීම ප්‍රඥාව විසරසරීම සියල්ලක්ම තියෙන නාම රූප විඥාන පත්‍යයට කියනවා. එහෙනම් මේ සියලු දේවල් ඔක්කොම ඉක්ම වෙනවා මේ නිවීම කරා යොමු වෙනකොට අන ආර්ය න්‍යායදී තමයි හම් වෙන්නේ මේ ප්‍රඥප්ති තුල තියෙන වැරද්ද. හැබැයි පැනවීම දුර වෙලා නැහැ. ආර්ය න්‍යාය හම් වෙන්නේ ප්‍රඥාවටනේ. ප්‍රඥාවට හම්බ වුණාට සක්කාය දිට්ඨිය කරුණට මාර්ගය යොමු වෙන කෙනාට අසිම්මානේ පැනවීම තියෙනවා. පැනවීම ඉක්මවලා නැහැ. මොකද අවිද්‍යාව අශේෂ විරහ නුද්දේලන්නේ ඒ කාරණා බුදුර පිරිස තමයි අර කොසම්බි සූත්‍රයේ ලිලිය උපමාවෙන් පැහැදිලි කරන්නේ. ඒක යට ප්‍රඥප්ති ඒක නෝනින් හම්බ වුණා. අර මම උදාහරණයක් දීලා ලනුව උදාහරණ ලනුවක් කැමරේන බව දැක්කහම ලනුවක් ඇති බව එයා හිතන්නේ නැහැ. නමුත් ලනුවක් පේන්න තියෙනවා. ලනුව අල්ලගැනීමෙන් ලනුව එඹරෙච්ච බව දැක්කහම එයාට ලණුවක් පේන තියෙනවා ලණුව නැති වෙලා නැහැ. නමුත් ලණුව පේන තිබුණාට මේ ලණුව කියන්නේ මොකද්ද කියන ඕන තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ සත්‍ය ඥානයත් එක්ක මේ පැනවීම තියෙන අසත්‍ය භාවය මේ ආරණ්‍ය දර්ශනයත් එක්ක ඇති වෙනවා. නමුත් මේ අවිද්‍යාව අශේෂ විදාග විරුද්ධ නොවෙච්ච නිසා මේ පැනවීම දුරු වෙලා නැහැ. පැනවීම දුරු වුණා නම් මේ ලෝකෙ කිසිවක් කතා කරන්න බෑ. දැන් නාමයක් කතා කරන රූපයක් එක්ක කවදාවත් නාමයක් කතා කරන්න බෑ රූපයක් නැතුව. රූපයක් කතා කරන නාමයක් එක්ක රූපයක් නැතුව නාමයක් කවදා කතා කරන්න බෑ. එහෙමනම් නාම රූප වෙන් වශයෙන් අපට හම්බුනොට නාම රූප කියලා ප්‍රඥාප්තියක් නැහැ. නාමයත් රූපයත් වෙන් වෙන් වුණා නම් නාම පැනවීමකුත් නැහැ රූප පැනවීමකුත් නැහැ. අජත් බහිද්දා කියන කාරණාව ඉක්ම වුණා නම් මම පැනවීමකුත් නෙවෙයි බාහිර පැනවීමකුත් නෙවෙයි ඒවා එකක්වත් නිර්වචනයක් අදිවචනයක් ප්‍රඥප්තියක් කතාගිරිල්ලක් කිසි දෙයක් නෑ සියල්ලක්ම ඉක්ම වෙනවා එහෙනම් බලන්න මේ ඉක්මවීම නිරෝධය නැත්තම් නිවීම මෙන්න මේ කිසි දෙයක් ඒ ස්වභාවය කතා කරන්න බෑ හැබැයි තිවිච්ච තියෙත් එක්ක ඒක ඉක්මෙව්වා විතරයි කතා කරන්න පුළුවන්. නිවිච්ච ගින්නක් ගැන නිවිච්ච ගින්නට ප්‍රඥප්තියක් දෙන්න බෑ. පැත්ත පැනවිච්ච පනෝප ගින්න නිවුණා කියන්නයි පුළුවන්. නිවිච්ච ගින්න කතා කරන්න බෑ. පනෝප ගින්න නිවුණා. හම්බෙච්ච ගින්න නිවුණා. එහෙනම් හම්බෙච්ච ගින්නත් එක්ක විවහාරේ තියෙන. එහෙනම් ලෝක ප්‍රවැත්මත් එක්ක විවහාරේ තියෙන මේ සියලු දෙයක්ම. හැබැයි ඉක්මවීම විවහාරය වෙන විවහාරයක් නෑ. එහෙනම් මේ ආධ්‍යාත්මික බාහිර ආදී මේ සියලු ප්‍රඥප්ති සියලු පැනවීම ඇත්තටම තියෙන්නේ මේ ආරණ්‍යය යොමු නොවීමත් එක්ක ආරණ්‍ය දර්ශනයේදී අපිට මේක පැනවන්න ඕනේ මේක වැරදි කියලා කතා කරන දෙයක් නෑ ඒක ඒක නොයදෙනවා ඒක යෙදෙන්නේ නෑ මේ මෙහෙම විදියට මේක පනවන එක වැරදි කියලා හිතන දෙයක් නෑ කතා කරන දෙයක් නෑ සියල්ලක්ම නොයදෙනවා ඇයි යෙදෙන්නේ මමත් එක්ක මේක ඇත්තටම ඊටාම සූක්ෂම තියුණු ප්‍රඥාවකට ගෝචර වෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක්. අන්නේ වැඩපිළිවෙලට අපි ක්‍රමානුකූලව මේ විදිහට ප්‍රඥාව දියුණු කරගෙන යොමු වෙන්නට ඕනේ. ඒ එහෙම තියෙන අවංක අදහස දැන් ওই විදිහේ ප්‍රශ්න යොමු වෙන මේ අවංක අදහසත් එක්ක තමයි ප්‍රායෝගිකත් ඉදිරියට යන්න පුළුවන්. මොකද අපි හිතන්නේ ප්‍රායෝගික ඉදිරියට යන්නේ අපි දැන් දන්න දේ කරන එක කියලා. දන්න දේ කරන එක නම් ප්‍රායෝගික ඉදිරියට යන්නේ අහපොවිති වෙන කෙනෙක්ගෙන් අහන්න දෙයක් නෙවෙයි. හැම වෙලෙම අපි අහන දේ තුල විශේෂත්වයකට යන්නට ඕනේ. ඒයි ප්‍රායෝගිකත්වය. දන්න තැනින් එහා තැනකට යොවෙන්නේ. ඒ නිසා තමයි නිහතමානී කෙනාට මාර්ගය ඉදිරියට තියෙන්නේ. එයා ලැජ්ජනේ ධර්ම සාකච්ඡාවේ ප්‍රශ්නයක් අහන්න. එයා බයනේ. ඒ මොකක් රැකගන්නද? මොන නම්බුවක් රැකගන්නද? තමන් කියලා ගත්ත දේ වැරදි නම් කාගේ නම්බුව රැකගන්නද? ඒ කිසි දෙයක් යට අදාළ නැහැ. ඒකයි ප්‍රඥාවෙන් අග්‍රේස සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා මම හරියට අංකරිච්ච ගොනෙක් වගේ කියනවා. අංකරිච්ච ගොන ගම් ගොන ගොන් හැරට යන්නේ නැහැ. ඇයි? ගොන් හැරට ගියාම හැමෝම අනිනවා. අන්නේ. අන්න අංකරිච්ච ගොන පැත්ත කරලා ඉන්නවා. පාවිස්සක් වගේ කියනවා. හැමෝම කකුල් පිහිනවා. ඒ වගේම පොඩි කොල්ලෙක් වගේ කියනවා. පොඩි කොල්ලා කියන්නේ පහත්ම කෙනෙක්. ඒ වගේම මහා පොළොව වගේ කියනවා. ඒ කියන්නේ එච්චර නිහතමානී. ඇයි එච්චර නිහතමානී? ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨයි. ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨ වෙන්න ශ්‍රේෂ්ඨ වෙන්න නිහතමානීකම උපදින වෙනවා. ඒ මමත් මේ වැරද්ද හම්බ වෙන්නේ. අන්න ඒ වගේ අපිට හැම වෙලෙම හම් වෙන්න ඕන මේ මම කියන එකේ වැරද්ද. මම කියන එකේ වැරද්ද හම් වෙනවනම් මම වැරදි බවනේ අපිට හම් වෙන්නේ හම් වෙන්නට ඕන. මම තේරුම් ගත්ත දේ වැරදි බවනේ. අන්න එයාට නිහතමානී භාවය ඇති වෙන්නේ. එයා හැම වෙලෙම මම ගත්ත කෝණේ අත්හරින්න යමු වෙන්නේ. අන්න ප්‍රායෝගිකත්වයේ මේ ගුණධර්ම වැඩෙනදී සත්‍ය අවබෝධය කරා යනදී එයා කිසි වෙලාවක ලැජ්ජාවක් නෙමෙයි තියෙන්නේ. එයාට පවට මේ පවට ලැජ්ජා බය කියන කාරණාව තියෙනවා. ඒ වගේම මේ මම කියන දේ මම මට ලැජ්ජාවක් කියනවා. ඒ කාරණාව එයාට එන්නේ නැහැ. එයාට හම්බුනේ නුවණක් කියනකොට මම කියන දේ වැරදි කියන එක. හැම වෙලෙම සත්‍ය අවබෝධය කරා යමු වෙන්නේ ඕනේ කියන එක. එතකොට බලන්න එනම් අද ධර්මයට යොමු වෙනකොට තියෙනවා මූලිකවම කාරණාව ධර්මය අහන්න යොමු වෙනකොට සුහනශීලී ඇසුරක් තියෙන්න ඕනේ. පෛරුපාසනේ පෛරුපාසනේ කියන්නේ සුහද සුහද කතාවක් කියනවා. සුහද කියන්නේ හිතවත් වෙනවා. එතකොට මේ හිතවත් භාවයත් එක්ක කියන දේ හොඳට යොමු වෙනවා. අන්න අවංක වෙනවා. නිහතමානී වෙනවා. එතකොට අර ඒ ඒ කාරණාවත් එක්ක තමයි ධර්මයේ සම්පූර්ණ යොමු වෙන්නේ. අන්‍යයට තමයි මේ මාර්ගය තියෙන්නේ. එයාට තමයි සම්පූර්ණයෙන් මේ ආත්ම දෘෂ්ටි කියන මාර්ගයේ හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට තුළ මේ අවංකව මේ ධර්මයේ කතා කරනකොට ඒ ධර්මයේ පිළිබඳ ප්‍රශ්න යොමු වෙනට ඕනේ. එතන තමයි තමා සත්‍ය අවබෝධය කරා යොමු වෙන්නේ. එතකන් අපි හැම වෙලේම මම දන්න දේ හරි මට මට නැත්තම් මට අපකීර්තියක් වෙයි. මං ගැන කවුරු හරි මෙහෙම හිතයි. ඒ කාරණාව තුළම අපිට මේ ආත්ම දෘෂ්ටි වැඩෙනවා සක්කාය දෘෂ්ටි වැඩෙනවා එහෙම හිතනගෙන තුළම තියෙන්නේ මොකද්ද මේ ධර්ම මාර්ගයේ අහලකටවත් යොමු වීමක් නෙමෙයි. ඉතින් ඒ නිසා හැම වෙලෙම අපිට ප්‍රායෝගිකව මේ ධර්ම මාර්ගයේ මේ වැඩපිළිවෙල හම් වෙන්න ඕන. එතකොට තමයි සබහැවටම අපට අනාත්ම දර්ශනයකට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ත්‍රිවංශ සරණයි. දෛත්‍යරුවන් සර්ණයි මම හිතන හැටියට අද අපේ කාල වේලාව අවසానයි ලබන සතියේ පස්ස සතියේ අපි නැවත සියලු දෙනාම මේ ආකාරයෙන් හම් වෙන්න අපි කැමති ඒ වගේම අද දවසේදී මේ තාමත් ධර්මයේ තාම ගැඹුරු තැන් ආවරණ වෙලා තියෙන තැන් නිරාවරණය කරමින් මේ අපිට මේ ධර්ම ඥානය ලබා දුන්න අපේ කල්‍යාණ මිත්‍ර ලෝවේ අනුමදසි ස්වාමීන් වහන්සේට අපි පින් පමුණන මේ අවස්ථාවේ වගේම වහන්සේගේ සියලුම ඥාතීන්ට සහ ගුරු දේවයන් වහන්සේලාට ඒ වගේම වහන්සේට ඔයකාරකින් ආකාරයෙන් අතහිත දුන් සියලු දෙනාටම පින් පමුණනවා අපි වහන්සේට ආරාධනා කරනවා මේ මේ ධර්ම දේශනාවේ අවසානයේ නිමා කරන ලෙස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම ධර්මයේ තියෙන අවශ්‍යතාවය මත ධර්මීය සාකච්ඡා කිරීම අවස්ථාවේ මතගායන මහත්මයා ඇතුළු අස්තික මහත්මයා ඇතුළු මේ පින්වතුන් මේ සාකච්ඡාව මේ ධර්මයේ <coughs> මේ විදිහට සාකච්ඡා කරන්න සංවිධානය කරගත්ත. ඉතින් ඒ නිසා අද මේ මම හිතන්නේ මේ සාකච්ඡාව පාදක කරගෙන විශාල දහම් විවරණයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා මම හිතන්නේ මාස 10ක් වගේ විතර කාලයක් විතර වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වටිනා දහම් විග්‍රහයක්, දහම් සාකච්ඡා ප්‍රමාණයක් ඉදිරි අනාගතය අයටත් උපකාර පිණිස ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආකාරයට මේ රැස්කරගත්තු මේ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ රැස්කරගත්තු මේ සියලු පුණ්‍ය ධර්මයන්ද සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියන් ඒ වගේම මළගිය ඥාතීන් අනුමෝදන් වෙත්වා විශේෂයෙන්ම පවත්වන කඩගුරු ඥානන්තයන් වහන්සේ නිවිසන සිල්ලත් මේකින් උපකාරයක් වෙත්වා මම ගුරුදේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට ලෝක සාසනයේ සුරකින දහම ඉස්මතු කරන මහා යතිවරයාණන් වහන්සේලාටත් මේකින් අනුමෝදන් වෙලා නිවිසන සිල්ලේ සියලු පින් උපකාරයක් වෙත්වා ඒ වගේම මේ සාකච්ඡාව මෙහෙවන ඒ වගේම සංවිධානය කරපු ගායන මහත්මයාට අස්තික මහත්මයා ඇතුළු සියලු දෙනාටම ඒ වගේම මට ජන්තරින් උපකාර කරන නාවික හමුදාපති වයිස් අද්දාල් සිරිමාල් රණසිංහ මහත්මයාට නිහාල් රූපසිංහ මහත්මයාට ආදී කොට ඇති මේ ධර්මයේ ලෝකුරා පතුරවන්න උපකාර කරන සීල් දෙනාටත් මේ ධර්මයට සහ සම්බන්ධ සාකච්ඡාවට සහ සම්බන්ධ වුණ ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙලා නිවිසනසෙන්න මේ සියලු පින් උපකාරයක් වේවා සියලු දෙනාටම ජිරුවන් සරණයි